අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අයං සමාධියකා පුරිස සේවිතෝති පච්චත්තං චේව ඥානං උපජ්ජති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනකොට සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න දීච්ච මේ සමාධි වර්ග තුනෙන් තුන්වෙනි සමාධියට ආරම්භය ලබාගෙන තිබුණා. පළවෙනි වශයෙන්ම එළව මෙළව දෙකටම සැප දෙන සමාධියක් කියලා. මිනිස්සු කැමති සුඛය කවුරුත් හොයන සුඛය ආධ්‍යාත්මික ක්‍රමයට හොයන හැටි ආගමානුකූලව හොයන හැටි පිළිබඳව ආරම්භයේ එකෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ ආර්ය වූ නිර්ාමිෂ වූ සමාධියක් ගැන කතා කරනවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් වෙන් වෙච්ච අහින් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් වෙන් වෙච්ච ඒක විදිහක සමාධියක් ඒක ආර්යයන් වහන්සේලා යම් ආකාරයකට රාතන් වහන්සේලා යම් ආකාරයකට ඒ සමාධිය තමංගේ ඉහළ ඉහළ ඥාන සඳහා පාවිච්චි කරනවාද අන්නේ විදිහට ඒ සමාධි වලින් අර නිර්ාමිෂව ලැබෙන එහෙම නැත්නම් අනින්ද්‍රිය බද්ධව ලැබෙන ඒ සමාධිය අර එලෝ මෙලෝ දෙකේ සපදෙන සමාධියට ඉහළින් තියලා පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක විදිහකට කියනවා නම් ඔය එලව මෙලව දෙකම සපදෙන සමාධිය යම් ප්‍රමාණයකට සමූහයක් එක්ක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආගමානුකූල කටයුත්තක් වශයෙන් කරන්න පුළුවන්. නමුත් මේ කියන සමාධිය ඒකාන්තයෙන්ම හුදකලා වීමක ඒකාන්තයෙන්ම විවේක වීමක අවශ්‍යතාවය දනවනවා. ඉතින් නිසා මේක ඊට වඩා උසස් ආධ්‍යාත්මික ගතියක් පෙන්වනවා. ඒ සමාධිය පුරුදු වුණාට පස්සේ ඒක තුල ඉසලක ආර්ය අනාර්ය ભેදේ දකින්න වගේ ඊට පස්සේ ඊට එහයින් ගියාට යනකොට හම්බෙන සමාධියක් ගැන කතා කරනවා අකාපුරුෂ සේවිත සහ කාපුරුෂ සේවිත කියලා. කාපුරුෂ කියලා කියන්නේ අසපුරුෂයන් විසින් එනතම් පාර නොදන්නා අය විසින් සේවනය කරන සමාධියක් තියෙනවා. අකාපුරුෂ සේවිත කියලා දන්නේ ඒ අසත්පුරුෂයන් විසින් සේවනය කරන සමාධිය දැනගෙන ඒ වලේ වැටෙන්නේ නැතුව මා අමාර්ගයේ දැනගෙන ඒ වලේ වැටෙන්නේ නැතුව මාර්ගයට මග්ගා මග්ග කියන මාර්ගය මාර්ගය දෙක තීරුම් අරගෙන ඉදිරියට උදව් කරන සමාධිය. මේක බොහොම තීරණාත්මක දෙයක්. ඒ මොකද ඒ යෝගාවචරයට කිසි කෙනෙකුගෙන් උදව්වක් නැතුව අර අසුවිරු ඥාන වලින් ඒ වගේම තමන්ගේ ආකාර පරිවිතක්යෙන් මේක තීරුම් බේරුම් කරගන්න වෙනවා. ඉතින් හැම කෙනාටම මේක ටිකක් අත්වැරදි සිද්ධ වෙනවා. නමුත් ඒ සිද්ධ වෙන අත්වැරද්ද සිද්ධ වෙච්ච ආකාරයෙන් කාට හරි වාර්තා කරගන්න පුළුවන් වුණොත් දෙවැන්නේකට පොඩ්ඩක් ඉඩක් හම්බ වෙනවා ඒ කෙනාට සාකච්ඡා මාර්ගයෙන් සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් කමටහන සූද කළා දෙන්න. නමුත් ඒ පුද්ගලයා එතකොට ඉංගියක් ලැබලා තියෙන්න ඕනේ මට මේ සමාධිය ලැබුණාට මම මේක සේවනය කරාට මේක අසප්පුරුෂ පැත්තක් මේකේ තියනවා දෝ එහෙම නැත්නම් මේකේ යම් වෙච්ච එකට යටිපහුවෙච්ච කෙලෙසයක් තියනවාද? බැලුව බැලමට නම් කෙලෙස් නෑ ඒකේ. ඒක නිසා මේවට ක්ලේශ කියලා කියන්නේ නෑ. මට උපක්ලේශ කියලා කියන්නේ. ඒ නිසා ඒ උපක්ලේශයන් ක්‍රියාත්මක වෙන්නේ බැලුව බැලමට කුසලයක් වගේ පේනවා. හැබැයි හීන් නූලෙන් ඔය කියන ප්‍රපංචකරණයේ සිද්ධ වෙන එක්ක තණ්හාවකට අපි නතු කරවනවා. එහෙම නැත්නම් මාන්නකාරකමකට අපි යට කරවා ගන්නවා. එහෙම නැත්නම් දෘෂ්ටියකට අපිව වගලා ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් බැරිකම මේ ඥාණය සමාධිය පිළිබඳ මේ ඥාණය ඒ කිනා සහජාසීම කිනා අපේකද්ද එහෙම නැත්නම් මේ ජීවිතේ ලැබුවට හම්බෙච්ච පාටිහාරිය ඥාණයකින් ලබාගත් දෙයක්ද එතක සුතමේ ඥාණයකින් ලබාගත දෙයක්ද කියන එක හරි විචිත්‍රයි හරි හිතා ගන්න අමාරුයි සංසාර වශයෙන් අපි මෝරණොයි කියලා කියන්නේ මේ ලැබුණත් සමාධියක් ඒ සමාධිය උනත් අසප්පුරුෂ ගතියක් තියෙන්න පුළුවන් කාලකන්ණි ගතියක් තියෙන්න පුළුවන් ඒ නිසා ඒකේ තියෙන ඒ කාලකන්ණි ගතිය අසප්පුරුෂ ගතිය නැති කරන්න ඒක දැනගෙන වළක්වන එකයි කරන්න තියෙන්නේ නොදැන වළක්වන්න කරන්න බෑ ඒක වෙන්නේ නැති දෙයක් ඒ නිසා මේක පිළිබඳ දැනීම නොදැනීමට වැඩිය උතුම් මේක නරක දෙයක්. අසපුරුෂ ගතියක්. ඒ නිසා මේ අසපුරුෂය අසපුරුෂය වශයෙන් දැනගෙන ඉන්න එක හරි වටිනවා. ඒක සාමාන්‍යයෙන් හැබැයි අන්තිකාමර රූප ගන්නන්නේ අපේ සාමාන්‍ය දැනුමේ නෑ. අපි ප්‍රාර්ථනා කරන්නේ අසපුරුෂයන් නොදැක මේ අසපුරුෂ අන්සීවණේ කරන සමාධියටපත් නොවි යන්න ඒක කරන්න බෑ. පත් වෙනාට පස්සේ හරි. දැන් මට උනේ මේක දැන කරකැවෙන්න උනේ මේ සමාධියේ නැත්නම් මේ අසත්පුරුෂ ආකාරයේ සමාධියක් වර්ධනය වෙච්ච නිසා ඒක මට අනේ කියා ගන්න හම්බුනොත් කාට හරි කමඨාන් <clears throat> සුද්ධ කරන මාත්‍රකාවකින් හෝ ධර්ම සාකච්ඡාවක් වශයෙන් හෝ නැත්නම් කාට හරි කියලා දෙන බණක් ඇහිමකින් හෝ සිද්ධ වෙනකොට ඒක උකහා ගැනීමේ හැකියාව තියෙන්නේ බොහෝම කලාතුරකින් පිළිසකට. උඟ දෙනෙක් මේ සමාධිය කියන එක පිළිබඳ තියෙන්නේ සරසුබවාදී හැඟීමක් කොහොම හරි කමන්නේ සමාධියක් ඇති කරන්න ගියාට ඒ සමාධියේ මේ පිටපොත් ඇරලා ගන්න ඕනේ කියන එක මෝරගෙන එනකොට ඒකේ පොත් ලිහෙනවා පොත් ගැලවෙනවා අනිවිලදී පොත් ඇරලා ගන්න ඕනේ කියන එක ගොඩෙනෙක් දන්නේ ඉතින් ඒ නිසා අර මුල් මුල් සමාධි ලැබුවත් මේ සමාධියේදී මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න එක හරීම අභියෝගතා පරීක්ෂණයක් වශයෙන් තමයි පෙන්ලා තියෙන්නේ නිසා අසාරේ සාරමතිනෝ ඒ අසාර වූ දේ සාරයයි හිතනවනේ යම් කිසි කෙනෙක් සාරේ චාසාර දස්සිනෝ සාරේයි හරිදේ අසාරේ දකින්නවනම් තේ සාරණාදි ගච්ඡanti ඒ දෙන ඒකේ නර කවදාකවත් සාරය අවබෝධ කරන්න හම්බෙන්නේ හරිදේ අවබෝධ කරන්න හම්බෙන්නේ මිච්ඡා සංකප්ප ගෝචරා යාගේ තියෙන මිත්‍යා සංකල්ප නිසා ඉතින් ඒ නිසා පළවෙනිම දේ තමයි අසාරේ අසාර වශයෙන් තේරුම් ගැනීම ඒක අපි ඊයේත් මතක් කරගත්ත විදිහට අපි ඇසුරු කරන බොහෝ දෙනා මේ වගේ නිවනට යොමු වෙච්ච ඇත්තෝ නෙවෙයි. ඉතින් අපට නිවනට යොමු වෙච්ච ඇත්තෝ සිළු දෙනා හෝ ඇසුරු කිරීමේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න වෙනවා නම් අවශ්‍ය නම් මංගල කාරණාවක් විදිහට අසීවනාච බාලාණන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි යෝගාවචරය දක්වන අනුග්‍රහය. ඉතින් ඒක තමයි අපිට ගත කරන සමාජ ජීවිතයේ මේ ඇති කරන අපි ඉන්න මේ ශිෂ්ටාචාරය තුල අපි විලංගම තියෙන ආගයන් ආඩම්බරයන් තුල අපිට කරගන්න කොන්දපන්නේ නැතිකම තමයි අපිට තියෙන දුර්ලභම. අපි හිතෙන්නේ එතකොට අපි කොන් වෙයි, අපි රැහෙන් අයින් වෙයි, අපි පසුගාමි වෙයි, අපි ජනප්‍රියතාවෙ නැති වෙයි, ලාභ සත්කාර නැති වෙයි කියලා ඒ ලාභයට සත්කාරයට සම්මානට ලෝකෙට අපි මේ අසුරු කරන බොහෝ දෙනා අශීව මේ බාලයන් විදියටයි ගණන් ගන්නේ. ඉතින් අපි කොහොමද මේ බාලයන් අතර ඒ බාලයන් සමග සේවනයේට යන්නේ නැතුව ගත කරන්න කියන එක නිලුම්පතක්. අර සිනිගඳ ගහන වතුරේ හැදුනට නිලුම්පතේ වතුර රැඳෙන්නේ නැහැ. වතුර වැටුණත් ඒක හැලිලා යන ගතියක් තියෙනවා. අන්න වගේ සාරය අසාරය දෙක තීරුම් ගන්න කෙනා බලනකොට එයා සාරවත් පුද්ගලයෝ නෑ කියලා ලෝකේ අඬා වැටෙන්න යන්නේ, කල්යාණ මිත්‍රෝ නෑ කියලා අඬා වැටෙන්න යන්නේ, සත්පුරුෂෝ නෑ කියලා අඬා වැටෙන්න යන්නේ. එයා උත්සාහ කරනවා යම් දවසක අසත්පුරුෂයන් වෙන් කරපු ගමන් සත්පුරුෂෝ ගාවට වැටෙනවා. අසත් ධර්මය අයින් කරපු ගමන් සත් ධර්මයට වැටෙනවා. ඒක නිසා සීලු පුත්‍රයන් වහන්සේලාගේ උපදේශය තමයි සබ්බ පාපසා කරනවා. පින් කරන්න හදනව වෙනුවට පව් නොකර සිටීමේ කලාව. නැත්නම් පව් නොකර සිටීමේ ප්‍රතිපදාව, අවිරුද්ධ ප්‍රතිපදාව තේරුම් ගත්තනම් මෙච්චර වියදම් කරලා දඟලන්න ඕනේ ශික්ෂාව තුළින් හික්මීම තුළින් නොකර සිටීම තුළින් කිරීමෙන් කරන පින් වගේ දසදහස් ගුණයක් ලබන්න පුළුවන්. ඒක හැබැයි එච්චර ජනප්‍රිය නෑ. ඇඟේ අමාරු තිබුණා, සල්ලි විදන් වුණා, අතර මෙතෙන් යන්න වුණත් මේ කිරීමෙන් ලබන පිනත් ශික්ෂාවෙන් ලබන කුසලයක් දෙක තේරුම් කළ දෙන්න බැරි තරම් අද ඒක ඇබ්බැහි ගත්ත දෙයක් වෙලා තියෙනවා. ඒක ආගම් ඉතිහාසය ගැන හොයනකොට හැම ආගමකට වෙච්ච එකක් ආගම් අවස්ථා හතරක් තියෙනවා. ඒ ශාස්ත්‍රඥයන් වහන්සේ ශාස්ත්‍රඥයන් වහන්සේ ජීවත් වෙන වෙලාවේ හඳුන්ලා දෙනකොට එතුමා කිසිම තැනකට ඒ වගේ පින්කම් වලට ඉඩ තියලා ශාසනයක් ඇති කරන්නේ නැහැ. අටකොණලා තියෙන්නේ ප්‍රායෝගික වශයෙන් මිනිස්සෙන්ට උදව් කරන්න එහෙම නැත්නම් මිනිස්සෙන්ට සාන්තියක් ලබා දෙන්න. නමුත් ඒක පහු වෙනකොට පහු වෙනකොට මේ පණිවිඩේ රැක ගන්න අදහසින් ශාසනය රැක ගන්න අදහසින් ශාසන කියන්නේ පණිවිඩේ. එක එක සමිති සමාගම් හැදෙනවා. හැදිලා ඒගොල්ලෝ මේ රකින්නේ මොකද්ද කියලා දන්නේ අන්තර්ගතය මොකද්ද කියලා බලන්න යන්නේ. ඒක කාටවත් අත ගන්න දෙන්නේ නැතුව තමන්ගේ බුද්ධියට සින්න කරගෙන තමන්ගේ විධායක බලතලට යට කරගෙන මේක රකින්න පටන් ගන්නවා. ආ මේ මේ ගෙබලියෝ පෙරේතයෝ ආවි. එහෙම නැත්නම් නාගයක් නාගමාණික්‍යයක් රකින්න නාගයෙක් වාගේ. ඉතින් ඊට පස්සේ අවංක කෙනෙකුටවත් මේක ඇතුලේ තියෙන දේ බලන්න දෙන්නේ ඒක රුදු රෙද්දකින් වහලා ඕක ළඟට යන්න එපයි කියලා අර සත්‍යයත් සාමාන්‍ය පුණ්‍යත් පුද්ගලයාත් අතර විශාල පරතරයක් හදා ගන්නවා. කරතරේ හදාගන්න තරමට සිංහලෙන් කියනවා හාස්කම් තියෙනවා. හරියට හාස්කම් තියෙනවා. ඒ බෝධින්නාතික හරියට හාස්කම් තියෙනවා. මේ ස්ථානේ හරියට හාස්කම් හාස් කියන කෙනේ රහස් කියන එක. ඕකෙන් තමයි දෙයයන් අතර ඈත් කරන්නේ ශාස්ත්‍රයත් එක්ක ඈත් කරන්නේ. ඊට පස්සේ අර සත්‍ය හොයාගෙන යන කට්ටිය මර්ධනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට හැම ආගමකම තියෙනවා කාලානුරූපව මේ විදියට සත්‍ය වසං කරගෙන ඒක ආරස්සා කරන ගෙවලියෝ ටික මේක බවාගෙන කනවා. ඉතින් ඒ වෙනකොට ඒ ඒ දෙයට හේතුව ਸਰවචනාසෙත් පෙන්වී ලාභ සත්කාර සම්මාන සිලෝක තමයි. නිවර නැති වෙන්න නිවන හොයන අයට අයිතිවාසිකම් නැති වෙන්න හේතුව මේ හාස්කම් රහස්කම් නිසා ලාභ සත්කාර වැඩි වෙනකොට ඒක සම්බන්ධව අනික් සූත්‍ර පැත්තකට ගිහිල්ලා කණ්ඨක සූත්‍රය එළියට එනවා. බවාගෙන කන සූත්‍රය. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒ වුණත් මෙතෙන්ට අදාළ නොවුණත් මෙතන මොකද්ද අපේ හොඳ වෙලාවක් තියෙනවා. අපත්‍යච ලොකු සංසය සඳහන් කරලා තියෙනවා. මේ බුද්ධ ජයන්තියට නුවමනා පින්කම් රාශියක් කරද්දී විශාල විශක් එකතු වෙලා උවමනා වූ මේ භාවනා හඳුන්වා දීමේ පිංකම සිද්ධ වෙලා තියෙනවා 56 ඒකට ඒ රැල්ලෙන් වැඩගත් කෙනෙක් තමයි ලොකු ස්වාමීන් වහන්සේ ඒ ඒකෙදී ඒ ගත්ත පණිවිඩය මේ නෝමනා පිංකම් වලින් ආවරණය වෙන්න දෙන්නේ නැතුව උවමනා වූ මේ භාවනාව ඉදිරියට ගෙනියන්න පුදුමාකාර නිස්සද්ද සටනක් කරලා තියෙනවා. දැන් ඒක කරගෙන යන කිනාට තමයි තේරෙන්නේ මේක කොච්චර අමාරුද මේ සරල මේ ඍජු දේ තියේදී මේ අකාපුරුෂ සේවිත සමාධියට තනක් ලැබිලා කාපුරුෂ සේවිත සමාධියට තනක් ලැබිලා මේ අකාපුරුෂ සේවිත සමාධිය වෙන් කරගන්න බැරි තරම් පැටලිලා තියෙන දැන්. ඒක තේරෙනවා මේ කාරණාවට හිත යොදනකොට භවනා යෝගාවචරයට පෙළගස්වල තියෙන මේ උපක්ලේශ ගැන ධර්ම ගැන කතා කරනකොට ඒ උපක්ලේශ සියල්ලම භාවනාවේ ඊටාම අමාරුම උපයගත් දේවල්. උපයගත යුතු දේවල්. ඒ වගේම උපයගත් දේවල්. නමුත් හැම එකක්ම යෝගාවචරයට අමාර්ගයේ බවටපත් වෙන්න පුළුවන්. ඒක දිහා අනාර්ය විදිහට බැලුවොත්. ඒක දිහා අසප්පුරුෂ විදිහට බැලුවොත්. ඛණ්ඩ බැලුවොත් කපරෝගය වුණත් තලගය වෙනවා ඛණ්ඩ ඕනකම තියෙනවා. ඒ වගේ ඕභාෂය මත වෙච්ච වෙලාවේ ඒක තමයි මුලින්ම තියලා තියෙන්නේ භාවනාදී ආලෝකයක් මතුවෙච්ච වෙලාවක ඒ යෝගාවචරය අසපෘෂතාලයට දිහා බැලුවොත් නැත්නම් කාලකන්නිතාලයට දිහා බැලුවොත් ඒ මතුවෙන ඕභාෂය නිසා මූල කර්මස්ථානේ අමතක කරනවා. මූල කර්මස්ථාන ආනන්දර කෙරෙනවා අර ඕභාෂය ගැන කතා කර කර කියන්න පටන් ගන්නකොට කහා පාට වෙනවට රතු පාට වෙනවා දිගට වෙනවා කටීවට වෙනවයි කියලා කවදාකවත් එච්චර විස්තර කියන්න පෙළඹෙන්නේ නැහැ මූල කර්මස්ථානෙක. මේක කිව්වත් ඉල්ලුවත් අඬා වැටුණොත් දෙන්නේ නැහැ. මේ ආලෝකයක් මතුවෙච්ච ගමන් අලගිය මුලගිය ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග සීරම කියන පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා ඒ ඕභාසයට මේ අලුතින් ආපු අමුත්තට නෑදෑයට අර තමන්ගේ මූල කර්මත්තන්ටත් වැඩිය සලකන්න ගිහිලා පාරෙන් පිට යනවා. ඉතින් ඒක ඕභාසයේ නරක ගතියක් නෙමෙයි. කෙලෙස් අඩු වෙනකොට ඕභාසය එනවා ඒක හැටි. එතකොට යෝගාචරය දැනගන්න ඕනේ මේක ලැබුණේ මේ මූල කර්මස්ථානයේ සතිය නිසා. ඒ නිසා මේ ඕභාසීර තර දෙන්න ගිහිල්ලා මූල කර්මස්ථානයේ ඕ සතිය පාග ගන්න නරකයි. ඒ වගේම ඥානෙ මතු වෙනකොට හිතා ගන්න බැරි ගැඹුරක් පේන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් විනිවිද දකින්න පටන් අර ගන්නවා. එතකොට මේ මතුවෙච්ච ඥානෙට අපි කොච්චර මුල් තැන දෙනවද කියනවනම් අපිට සතිය අපිට මූල කර්මස්ථානේ අමතක වෙලා අර පස්සේ ආපු නෑ ඉස්සරහට තියාගන්න. තියාගත්තාම මේ සතිය ලකුණක් තියෙනවා. ඒක කවදාකවත් අනේ මාව ඉස්සරහට ගන්න කියලා එම කියන ගතියක් නැහැ. ඉතින් ඒ නිසා යෝගාවචරය කලින්ම කිවිස ගන්න ඕනේ මේ අතිශයේන අමුත්තෝ ඉස්සරහට කරන්න ගිහිල්ලා මේ ප්‍රධාන අමුත්ත අවචාවට ලක් කරන්න නරකයි. ඒක නිසා ඒ වගේ පක්ලේශ මතුවෙනකොට කළ යුත්තේ මොකද්ද කිව්වොත් ඒකට තියෙන්නේ ධම්මොත්තච්ච නිග්ගහිත මානස කියලා. මේ මේ ඕභාෂයේ මතුවෙනකොට මේ ඥානේ මතුවෙනකොට අපි ඉස්සරහට කතා කරන කොයි එක මතුණත් හිත පුදුම ඇවිසිල්ලක් ඇවිසිලා එන්න පටන් අර ගන්නවා මේ තරුණ ඉලන්දාරියෙක් තරුණ ළමියෙක් දැක්කා වගේ. එහෙම නැත්නම් මේ ලාභය සත්කාරයක් ලැබුණා වගේ උද්දච්චයක් එන්න පටන් ගන්නවා. ඒකට ධම්මොද්දච්ච කියලා කියන්නේ මේ භාවනාව නිසා මෙන එකක්. වෙන්නේ මොකද්ද අර තමන්ගේ ඡායාව පේන තරමට තැම්පත් වෙලා තිබුණු වතුර කඩ ඉති හෙල්ලෙන්න පටන් අර ගන්න මේ ආපු උද්දච්චය නිසා. ඒකට යෝගාචර දැනගන්න ඕනේ දැන් මට ඕභාෂය නැති විදිහට පහළ වෙනවා. නමුත් මේ ඕභාෂයේ තීති මට පුළුවන්ද මගේ මූල කර්මස්ථානේ ආනාපාන දිහා බලන්න. එතන විශාල ඥාන තේරෙන්න පටන් ගත්තාම ඒක හොඳයි. නමුත් ඒකට ඉස්සරහට එන්න දෙන්න එපා. සතිය ඉස්සරහින් තියාගන්න. අවශ්‍ය නම් මූල කර්මස්ථානේ බලන්න. යට ප්‍රීතිය මතුවෙන්න පටන් අර ගන්නවා. තුරා යන ප්‍රීති, ඔක්ඛන්ද වෙන ප්‍රීති, ප්‍රමෝදය ඇති වෙන ප්‍රීතිය එන්න පටන් අර ගන්නවා. ඒ එනකොට මේ ඕභාසයේ ඥානේ ওই ප්‍රීති කොයි එකාවත් ඒක වාසියට ගන්න පුළුවන් Taman යන පාට වැඩිචි පාවඩයක් වගේ. හැබැයි ගමන නැතර කරන්න එපා. මේ පාවඩේට වැඳ වැදින්න යන්න එපා. මේ Taman හරියට යන නිසා. එතකොට මේ ඒත් මතුවෙන අර කුතුහල ජනවර ගතිය කෝඩු ගතිය, ඒ කෝල ගතිය උද්දච්චය කියලා තමයි සඳහන් කරන්නේ. හැබැයි උද්දච්චේ කාමේ නිසා ඇතිවන උද්දච්චයක් නෙවෙයි. ආමිෂේ නිසා ඇතිවන උද්දච්චයක් නෙවෙයි. ඒ කියන්නේ ධම්මොද්දච්චය කියලා. අනේ ධම්මොද්දච්චේ පහළ වෙන්නේ හැම යෝගාවචරයටම නෙවෙයි. ඊත් මතක් කරපු විදිහට ඕම් පෙන් ඇති කෙනාට. නමුත් ඒ පින් ඇති කෙනා මේකෙන් වැටුනොත් ඒ කෙනාට වැඩිය සාසනයට පාඩු. ඉතින් යා දැනගන්න ඕනේ මම දැන් තේරිච්ච මිනිස්සෙක් මට යන්න පුළුවන් පාර තියෙනවා. මේ ලාභෙට, සත්කාරෙට, සම්මානෙට, සීලෝකෙට මේකට අහුවෙන්නේ නැති වෙන්න මේක නීවරණයක් වෙන්න ඉඩ තියෙනවා. නීවරණ වෙන්න ඉස්සෙල්ලා උපක්ලේශයක් වෙන්න ඉඩ තියෙන නිසා මම මේ මේ මේ ලැබුණත් මට ඒ අතරමැදින් ඒ අල්ලපනල්ලේ පුළුවන් ද මූල කර්මස්ථානේ බලන්න නැත්නම් මූල කර්මස්ථානේ සතිය පිහිටන්න පුළුවන් ද කියලා අර පස්සේ ආපු අංග ලොකු කරන්නේ නැතුව කලින් කන තියාගෙන යන අහිංසකම ගමි භාෂාවෙන් කියනවා මෙතෙන්ට අවශ්‍යයි. ඒ වගේම පස්සද්ධිය කියලා කියන්නේ ඉඳ ගන්නකොටම එක හුස්මෙන් දෙකෙන් තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරය හිතනවා නෑ නෑ මට ඕන දැනක උලක් හිටියා වුණත් පිළි හිටියත් එකයි දෙගෙන්දකම් පොළොවෙත් මට භාවනා කරන්න පුළුවන් කියලා සමහර ලාවට ඒක අදි탁සීරුවටපත් කරනවා. ඒතර යෝගාවචරයට ආධුනිකයෙක් වෙන්න මතක නැති වෙනවා. එයා හිතුවොත් එහෙම ඉඳ ගන්නකොට භාවනාවේ tempat ගතියක් නැතුණයි කියලා එයා හිතනවා ළඟ ඉන්න කෙනෙක් කැහපු නිසා තමයි ඒක උනේ. එහෙනම් මේ වහින නිසා තමයි උනේ කියලා ඊවත් එක හරියට කේන්ති යනවා. මම සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙක් මට ඉඳගත්තම සමාධියක් එනවා මේ අද ආවේ නැහැ. ඒකට හේතුව මේ කවුරු හරි මට බාධා කරලා තියෙනවා කියලා අර ඒ පස්සද්ධිය කියලා කියන්නේ පස්සම්බයං කියලා තියෙන වචනෙම තමයි එහෙම මණ්ඩි පිටිනා වගේ වතුරක එහෙම අවක්ෂේප වෙන්න පටන් ගන්න. එතකොට හරි පැහැදිලි වෙනවා වතුර. අන්නේ වගේ එන පස්සද්ධිය හොඳ දෙයක්. නමුත් ඒකෙන් ආඩම්බර වෙන්න ගත්තොත් ඒ පස්සද්ධියත් ওই කියන විදියට නිකන්ති මේ උපක්ලේශයක් බාටපත් වෙන්න පුළුවන්. නමුත් මේ පස්සද්ධිය දෝෂේ නෙවෙයි. මේ පස්සද්ධිය මාන්නෙට තියාගත්තොත්, තෘෂ්ණාවට තියාගත්තොත්, මමායනෙට තියාගත්තොත් අහුවෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ පස්සද්ධියටත් වඩා සුඛය මතුවෙච්ච වෙලාවේ ඒ යෝගාවචරය කවදාකවත් නැතරම් දිග කමටහන් වාර්තා ලියනවා. අරක මෙහෙම වුණා මේක මෙහෙම වුණා එකක්වත් බොරු නැහැ. ඒ සුඛ ලැබෙන්නේ බොරු නෙවෙයි. මේ වගේ විස්තර සහිතව ඇයි මූල කර්මත්තානේ විස්තර කරන්නේ නැති? එතන තියෙන මේ ෂට භාවය, ඒ කපට භාවය, ඒ වංචනික භාවය දැනගෙන මේ ඕපාස ඥාන ප්‍රීති පස්සද්දි සුඛ පහළ වෙනකොට තිබුණට වඩා සමීපව උත්සන්නව ආසන්නව මූල කර්මස්ථානේ විස්තර කරන්න වාසියට ගන්නවා නම් එයා සත්පුරුෂ සේවිත සමාධියකට වැටෙනවා. ඒව යපනිසම මූල කර්මස්ථානේට මතකත් නැහැ, සතියක් මතකත් නැහැ. මේ ඇති වෙච්ච දේවල් ගැන අමතර ප්‍රේම සම්බන්ධකම් ඇති කරගෙන විස්තර ලියන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් මූල කර්මස්ථානට කෙනහිල්ලක් අනදර කිරීමක් වෙනවා. සතියත් පාගගත්තා වෙනවා. ඒ වගේම අදිමොක්කේ කියලා කියන්නේ පුදුම විශ්වාසයක් පහළ වෙන්න පටන් ගන්නවා. අදිමොක්කේ කියන්නේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් පාටපත් වෙලා කරබැලීමේ ආසාවක් පාටපත් වෙලා කරන කරන එක හරියනකොට එයාට අදිමොක්ක චෛතසිකය කියනවා නිසක බවක් ඇති වෙනවා පෙරදැක්මක් වෙන්න පටන් ගන්නවා මට මේ භාවනා මේ පරියන්ක හරියනවා එහෙම නැත්නම් මේ මේ සක්මන හරියනවා. මේ සූත්‍රය කියනකොට මට වෙනද නොදැපි නොදැනිච්ච තරම් කරුණු වැටෙන්න පටන් ගන්නවා. කියලා ඒක පිළිබඳව අදිමොක්කයක් පහළ වෙනවා. ඒකත් අර මෙතෙක් ගමනේ එකලසේ ප්‍රයෝජනයක් තමයි. නමුත් මේක වුණත් මේක මම උපයෝග එකක්. මේ අදිමොක්කේ මම මේක මගේ මේක මගේ ආත්මය කරගත්තොත් එවැනි දෙයක් නැති කෙනෙක් දකින්න හිතනවා ඒ මහා මෝඩේ නැත්නම් මෝඩියක් මට වගේ තේරෙන්නේ නැහැ යාට කියලා ඒ අධිමොක්කේ තියෙන මම උසස් කරලා ඒ අධිමොක්ක චෛසිකේ නැති විශ්වාසය නැති සාමාන්‍ය කෙන පාත් කරලා අසප්පුස ගති පේන පටන් ගන්නවා. එයා එතකොට කැමති නෑ භවනා නොකරන අය අසුරු කරන්න. එයා කැමති නෑ මේ අන්‍යගම කෙනෙක් අසුරු කරන්න. එයා කැමති නෑ කොහොමඩක්වත් මේ පස්පව දස අකුසල් කරන කෙනෙක් මිනිසෙක් විදිහට සලකන්න එයා සලකන්නේ බොහෝ පහත් විදියට ඒ මොකද මට ඇති වෙච්ච විශ්වාසය මට හැමදාම තියෙවික නීත්‍යයි සුඛයි සුබයි කියලා හිතනවා එතකොට යාට අනිවාර්යයෙන්ම නුරුස්නා ගති මාන්නකාර ගති ඔලමුල ගති ගොඩාක් පහළ වෙන්න පටන් ගන්නවා ඒක මේ භාවනා කරන අය තුල ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන් එකක් යා මේ අනික් අයට වැඩිය උසස් විදියට මට සලකන්න ඕනේ කියලා එහෙම නැත්නම් මම ඉන්ඩෝනයි කියලා අඳිනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේක වෙලා තියෙන්නේ මම මෙතෙක් කරගෙන ගිය පාරේ ඇති වෙච්ච විශ්වාසය නිසායි. ඒක ධර්ම ගුණයක් තමයි. නමුත් මේක ආඩම්බරයට තියාගන්න එපා. මාන්නයට තියාගන්න එපා කියලා තමයි නිහතමානී වෙන්න කාරණාවක් කරගත්තොත් මේක මගේ නෙමෙයි බුදුන්ගේ දෙයක්. මේක මගේ නෙමෙයි ධර්මයේ දෙයක්. මේක මගේ නෙමෙයි මට සංඝයාගෙන් ලැබිච්ච දෙයක්. මේක මගේ වගේ සීල තියෙන තාක් විතරයි මේක තියෙන්නේ කියලා ඒක අදිමොක්ක චෛතසිකය නියතමානී පැත්තට දැම්මොත් ඒකට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු මෙච්චර මේ අධිපක්ෂේ වගේ පෙරදැක්මක් විශ්වාසයක් අවිශ්වසනීයත්වේ නැති ගතියක් දැකලත් ඒ මිනිස්සයා මේ තමන්ගේ ලැබිච්ච භාවනා ප්‍රතිඵල කාටවත් කියන්න යන්නෙත් නැහැ නිතිපතා මොනක්වත් නොලැබිච්ච කෙනෙක් වගේ හරියට වෙලාවට භාවනා කරනවා හරියට වෙලාවට සක්මන කරනවා හරියට කාලසටහන කරගෙන ගත කරනවා බොහෝම ආධුනිකෙක් වගේ. ඒක කිසිම මිනිසෙකුට අගේ කරන්න තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ භාවනාව හරි ගියා නම් ඉස්සර වගේ ටිකටම පරියන්කට යන්න ඕන කමන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවට වැඩ කරන්න ඕනේ. මට වෙන්දට වෙඩින්නේ ටිකක් අඩුවෙන් භාවනා කරාට කමක් නැහැ කියලා වගේ Taman විසීම තමට ලකුණු දා ගන්න. මේ විශ්වසනීය ඇති වෙලා ඒ විශ්වසනීයත්වය අධිමොක්ඛය නිය අස විදසනා උපක්ලේශ කරගන්න නැති එක නඳන ගන්නවා මේ හම්බ වෙච්ච වෙලාවේ වැස එන වෙලාවේ කොට කොවිතං කරන ගොවියා වහවහ තමන්ගේ කුඹුරු කරගන්නවා වගේ මේ හැමදාම මේක හම්බ වෙන්නේ නැහැ නිසා ඔය කෙලෙස් ඇති කරන්නේ නැතුව වැඩ කරන්න ඕනේ කියලා එයා ඒක ආයෝජනය කරනවා නැවත නැවත ආයෝජනය කරමින් අවස්ථාවේ ප්‍රයෝජන ගන්නවා එතකොට ඒ කිනාට එන පග්ගහ කියලා කියනවා පග්ගහිත විරිය කියලා වෙනද කරාරින වෙනද පශ්චාත්තාප වෙන වෙනද පසුබාන කුසීත වෙන කරුණුම දැනගෙන ඒ වෙලාවේදී මට මේ වැඩේ දිගට කරගෙන යන්න බැරිද කියලා වෙනද කුසීත වස්තු දැන් විරිය ආරම්භ වස්තු බවට පත් කරගන්න. එයා දන්නවා ඉස්සර නම් මම මේ පොඩ්ඩක් සීතල වෙනකොට පැත්තකටලා පුදිය ගන්නවා. දැන් නෑ බලන්න ඕනේ ඒ සීත වේලාව භාවනාවට හොඳ වෙලාවක් ඒක කොහොමද කරන්න කියලා. පොඩ්ඩක් රත් වෙච්ච ගමන් দাঁඩිය දාපු ගමන් ඇඟ හොදාගෙන පැත්තකට වෙන්නේ නැතුව මේ රත් වෙච්ච වෙලාවේ කොහොමද වැඩ කරන්නේ කියලා. මේ දෙක වෙනද කුසීත වස්තු කරගන්න දේවල් විරියාරම්භ වස්තු කරනවා. ගමනක් යන්න කලින් ගමනක් ගිහිල්ලා ඇවිල්ලා දැන් මට යන්න ගමනක් තියෙනවා කියලා භාවනා නොකර ඉන්න නැත්නම් ගිහිල්ලා ඇවිල්ලා භාවනා නොකර ඉන්නවා ගමන් මාන්ස් කියලා. නමුත් විද්‍යාරම්භ වස්තු තියෙන කෙනා හිතා ගන්නවා මේක යන්න ගමනක් තියෙද්දි මට ගමනේදී වෙන තතං කරගන්න හම්බ වෙන නිසා කල්ලාතු ටිකක් පරිපූර්ව භාවනා කරන්න ඕනේ. ගමන ගිහිල්ලා ආවට පස්සේ මේ ගමනේදී අඩුපාඩු වලත් එක්ක දිගට කරන්න ඕනේ කියලා එයා ඒ කරුණු විරිය ආරම්භ කරන එහෙම නැත්නම් අවස්ථාවේ වාසිය දන්න කෙනෙක් වගේ පාවිච්චි කරන්න යනවා. එතකොට ඒ කෙනා මේ ඇති වෙන පග්ගහ දැඩි කොට ගන්න ගතිය අනුපහත් කරන සලකන්නේ මේ කෙලස් කපන වැඩේ දිගින් දිගට දිගින් දිගට කරන්න උදව් කර ගන්නවා. එතකොට මේ උත්ථා උපඨාන කියලා කියන සතියේ උද්දුම ගතියක් එන්න පටන් ගන්නවා. හිතගෙන හිටිය සතියේ තියෙනවා, ඉඳගෙන හිටිය සතියේ තියෙනවා. කැනම කනකොට සතිය තියෙනවා. එදිනදා වැඩවල සතිය තියෙනවා. වැඩ දෙක තුනක් කරනකොට උනත් සතිය එළඹ සිටන ගතියක් එන්න පටන් ගන්නවා. එකලස ආවට පස්සේ ඒක ඔය ක්‍රීඩාවක් කරනකොට ඒ ක්‍රීඩාවට එල්ල වෙලා ආවට පස්සේ යාට බොහොම ලස්සනට සුකනමේ විදිහට වැඩේ කරගෙන යන්න පුළුවන්. නැත්නම් සින්දු කියන්න පටන් ගත්තට පස්සේ ගායකයෙකුට ඒ මූඩ් එක ආවට පස්සේ එයා ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. අර පටන් ගන්නකොට තියෙන කෝල ගතිය එන්නේ නැහැ. ඒ වගේ මේ උප ဋ ාහන ගතිය වගේ සතිය එන්න ගත්තාම අපි ඉස්සර අරමුණෙන් හිත පිට යනකොට මූල කර්මත්තන්ෙන් හිත පිට යනකොට සතිය නැහැ කියලා චෝදනා කරුවට උප ဋ ාහනාවට පස්සේ වෙනවා අරමුණෙන් හිත පිට ගියාම වඩා හොඳ සතියක් තියෙයි. ඒකයි දන්නේ පිට ගිය බව. පිට ගිය බව දැනගන්න බැරි නැත්තම් එතකොට මොන සතියේ මොන විදියේ හැලහැප්පීමක් වුණත් අමලියා සිද්ධ වුණත් අරියාදුවක් සිද්ධ වුණත් ඒක වෙන්නට වැඩිය හොඳට පේන්නේ සාමාන්‍ය අරමුණේ තියෙන සතියට වැඩිය මේ සුපතිත්ත්‍ය සතිය කලබගෑනියකදී අරියාදුවකදී අසහනයකදී අශීරු අවස්ථාවකදී වඩා හොඳින් පේනවා. ඉස්සර හිතුවේ එහෙම නෙවෙයි. ඉස්සර හිතුවේ මේ සතියට කෙනෙහිකමක් ඇවිල්ලා අරියාදුවක් ඇවිල්ලා කියලා. නමුත් මේ උප ဋ ාණය ආවට පස්සේ පේනවා අර සාමාන්‍ය ගමන යන සතිය නෙවෙයි. ඒ බාධක තියෙද්දි එයාට ඒක වාහනේ වාහනේ හප්ප ගන්න නැතුව සෙනග ඉන්න පාරක වාහන ගෙනියන කෙනෙක් වගේ. ගොඩක් වාහන තියෙන තැනක හප්ප ගන්න නැතුව ගෙනියන කෙනෙක් වගේ ඕනේ නගරයක ඕනේ තැනක අරගෙන යන බුලම ප ဋ ාණයක් එනවා. ඉතින් ඒකත් අර කලින් කදින් ආපු කැඩි කැඩි යන සතිය ප්‍රයෝජනයක් තමයි. නමුත් මේ ඒක නිසා පුච්චානම් කතා කරන්න යන්න නරකයි. අන්ධහැර පාන්න යන්න නරකයි. එහෙම නැතු ආධුනිකයෙක් දැකලා කිව්වොත් ඒ මට භාවනා කරන්න බෑ මට මතුරු කරනවා කියලා ඒ යාට පිළිගන්න ඕනේ. එහෙම තමයි පටන් ගන්නකොට එහෙම තමයි. දාඩි දාරුවට බෑ තමයි. ඉතින් යාට උදව් කරන්න ඕන උදව් කරලා කියලා දෙන්න ඕන. නමුත් ඒක ඉස්සරහට යනකොට පුරුදු වෙනකොට ඕව එච්චර ගාණක් වෙන්නේ පටන් ගන්නෙදී නම් කාටත් ඒ මූලික අනුග්‍රහ සප්පාය කරනු සලසලා දෙන්න ඕනේ. ඒ නිසා ආධුනිකයෙකුගේ පත්තත්වය තමගේ தත්වෙම අනිට යන්න එපා. එයාට කරන්න තියෙන උදව්ව කරන්න ගිහිල්ලා කෙන කොනහන්නත් එපා. අව탁සීරු කරන්නත් එපා. එතකොට අර ඇතිවිච්චි සුපතිත්‍ිත සතිය සත්පුරුෂ වැඩකට යෙදුව වෙනවා. සත්පුරුෂයා කරන්න තියෙන ඕම තමයි පටන් ගන්නකොට කවුරුත් ඕම තමයි. ඒ නිසාම දිගට කරන්ඩ කරගෙන කරගෙන යනකොට Tamanට මේ තනිසලා පොළොවේ නෙවෙයි ඇද පොළොවේත් නටන්න පුළුවන් ගිලාවක් එනවා. ඉතින් ආධුනිකයා නම් නටන්න බැරි පොළොවේ ඇදයි කියලා කිව්වට ඒකට කියන්න තනිය තනිසලා නටලා පුරුදු වෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ඇද පොළොවේ නටන්න පුළුවන්. ආනේ විදියට මේ ශාසනය පවතිනට නම් ඒ වගේ Taman ළඟ ගුණ මතුවෙනකොට ඒක උපක්ලේශ වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක අසප්පුරුෂ ගතිය වලට යන්න දෙන්න හොඳ නැහැ. කාලකන්ණි ගතිය වලට යන්න දෙන්න හොඳ නැහැ. මේ සම්බන්ධ වෙන එක්කනාව වැටෙනවා විතර නෙවෙයි තමනුත් දවසක මේ කටයුතු නිසා මාන්නකාරකම් නිසා නැත්තම් ප්‍රපංචකරණේ නිසා මේ සතියින් ගිලිනවා සතිය කියන උප ဋ ාණ කෘත්‍යයෙන් ගිලිනවා එතකොට මේ උපේක්ඛාව ආවත් ඊගාට නම් ඉන්නේ සදාහන් කර තියෙන උපේක්ෂාව යාට උඟා පුළුවන් මේ කෙනෙක් කිසాత බැඳගෙන අඬද්දී එතන අධික විදියට සතුටු වෙදී දැනගන්න පුළුවන් ඒ ළමා ගතියට එහෙම තමයි මේ පොඩි දෙයක් හම්බෙච්චාම මහා ලොකෝට පාටි දාගෙන කෑකොස්සම් ගහන ලවුඩ් ස්පීකර් බැඳගෙන කෑ ගැහුවට ඔක වෙන නටන දෙයක් ඇත්තේ නෑ. නමුත් මේ නටන මිනිස්යාව පහත් කළා සලකන්න එපා. සලකන්න අපිට අයිතියක් නෑ. මොකද අපිත් ඒව නටලා තියෙනවා. ඒ වෙලාවේදී එහෙම තමයි. ඒක නිසා තමන්ගේ උපේක්ෂාව ඇති උනායි කියලා ඒ ලපටි ළමා ගති පෙන්නන එක නට පහත් කළ සලකන්න ගියොත් මේ තමන්ගේ උපේක්ඛාව නිසා තමන්ට විකසන ගතිය නිසා තමන්ගේ තලතුණ ගතිය නිසා අනුන්ට කෙනෙහිල්ලක් සිද්ධ වෙනවා. ඒ කෙනෙහිල්ල ආපිට කැපෙනවා. ඒක නිසා ඒ උපේක්ෂාව ඇති වුණාට උපේක්ෂාව මම කියා ගන්නතෝ මගේ කියා ගන්නතෝ මගේ ආත්මේ කර ගන්නතු වෙන. ඒක ඒ තඳහන් කරලා තියෙන උපේක්ඛා සම්බොජ්ජංගය ගැන කතා කරනකොට උපේක්ඛා සම්බොජ්ජංගය බොජ්ජංගවල ඉහළම කෙලවරයි. ඒකෙත් කියලා තිනවා උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේකනිසිතං විරාගනිසිතං නිරෝධනිසම්පටින් සග්ගාණ පස්සේ. මේ ඇතිවිච්ච උපේක්ෂාව පවා නිකන් පුම්බ ගන්න හදන්න එපා. අඳින්න හදන්න එපා. ඒක විවේකීව කරන්න. ඒක එනවා ඒක යනවා. ඒක නිසා මම හැම වෙලාවෙම උපේක්ෂාවෙන් දියුණු කෙනෙක් කියලා හිතාගෙන මේ උපේක්ෂාව නැති වෙනකොට පශ්චාත්තාප වෙන්න යන්න එපා. උපේක්ෂාව තියෙනකොට ආඩම්බර වෙන්න යන්නත් එපා. විරාගනේශී තමයි උපේක්ෂාවත් නුඹ අතල්ලා යන වෙලාවක් එනවා. ඒක මේ උඹේ උපේක්ෂාවේ තියෙන ප්‍රේම සම්බන්ධය ගැනීමක් නෙමෙයි උපේක්ෂාව කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඒක නිසා ඒක විරාගනේශිතෝ බලන්න. නිරෝධනේශිතා. මේ හොඳට අපේක්ෂා කරන වෙලාව උපේක්ෂාව මාව පලා යනවා, දාලා පලා යනවා. ඒකටත් පුරුදු වෙන්න ඕන. පටිච්චසකානුපස්සී මේ උපේක්ෂාවත් අතාරින්න වෙනවා. කියලා මේ ඇතිවෙච්ච උපේක්ෂාව ගැන පවා උපේක්ෂා කරන්න කියනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් වචනෙන් කිව්වට ඒක ගැන හදාරන්න නැති කෙනෙකුට භාවනා කරපන් දිනකොට තේරෙන්නේ උපේක්ෂා පිළිබඳව ආය මොනවද උපේක්ෂා වෙන්නේ කියලා. සත්‍ය සම්පෝඥංග ධම්ම විචේ විදි ආදී සම්පෝඥංග වල ඔක්කොම ක්ලියර් තියෙනවා. විරාග නිස්සන විරෝ විවේක නිස්සන විරාග නිස්සන නිරෝධ නිස්සන පටිනිසකාන් පස්සේ. අතිට උපේක්ෂාව ගැනත් කියනවා. ඒක නිසා අපිට මේ භාවනා ජීවිතය හම්බ වෙන උසස් තත්වයක් තමයි උපේක්ෂාව. ඒක භ්‍රම විහාර උපේක්ෂාව කියලා එකක් තියෙනවා. වේදනා උපේක්ෂාව කියලා එකක් තියෙනවා. සංඛාර උපේක්ෂාව කියලා එකක් තියෙනවා. විපස්සනා උපේක්ෂාව කියලා එකක් තියෙනවා. උපේක්ෂා දාති 10ක් විතර පෙළ ගැසලා තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ. ඒ උපරිම එක තමයි සංඛාර උපේක්ෂාව. ඒක ආවත් දැන් මට සංකාරෝපේක්ඛා ඥානය ආව මං ගෙදර යනකොට කඩ බැඳගෙන අරගෙන යන්නේ සංකාරෝපේක්ඛා ඥානය කියලා කටපූච්චානම් කරන්නේ නැතුව මොකක්ද එන යන දෙයක් කියලා. විවේකීව බලන්න ඒක දිහා. පුම්බන්න යන්න එපා. වාත ගුණය ඇති කරන්න එපා. නිවාත ගුණය ඇති කර ගන්න ඕනේ. ඒකේ හරි අමාරුයි. මොකද මෙවුවා කාම වස්තු නෙවෙයි. ආමිත වස්තුත් නෙවෙයි. ධර්මයෙන්ම ලැබිච්ච දේ. නමුත් මේක උපක්ලේශ වෙන්න දෙන්නේ නැති වෙන්න හේතුව වශයෙන් පෙන්වන්නේ අන්තිමට දක්වලා තියෙන මේ නිකාන්තිය මේවට පොඩි බැඳීමක් තියෙනවා. ඕ භාතේ හොඳයි. ඥානය හොඳයි, ප්‍රීතිය හොඳයි, පස්සද්ධිය හොඳයි, සුඛය හොඳයි ආදී වශයෙන් මේවා පිළිබඳව අපි ළඟ තියෙන අර මේ කියා ගන්න තියෙන ආසාවට නිකාන්තිය කියනවා මේ නිකාන්තිය කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් ආපු වචනයක් කාන්දම් ගතියක් ඒකට ඇදෙන ගතියක් තියෙනවා භාවනා කරන කෙනෙක් ප්‍රීතියට කැමැති ගතියක් තියෙනවා ඥානීය ප්‍රීතිය ඕභාස සුඛ උපක් පග්ගහ උප ဋ ාණාදී මේ ධර්ම දිලාවට මේ බැඳිලා තියෙන ගතිය කොච්චර බණ ඇහුවත් එක සැරයක් දෙසරක් හිතුවට යන්නේ ඒකට කොහොමඩක්වත් ඇදෙන ගතියක් තියෙනවා. මොකද සංසාරය පුරුදු කරලා තියෙනවනේ අපි. භාවනා කරනකොට ආලෝකේ පහළ වෙන හොඳයි. ඥාන පීතිපසද්දී හොඳයි කියලා. එතන යෝගාවචර ඒකෙන් කෙලෙස් නොපෙදවීම පිණිස. නැත්නම් ඒකෙන් ප්‍රපංචන කිරීම පිණිස. එතන ඒකේ වාග් බහුල්‍යයට යන්නේ නැයම් පිණිස. ඒකේ කතන්දර ගොතන්න නැතුව. ඒක පිළිබඳව අනුන්ට ඉඟි කරන්න යන්නේ නැතුව ඉන්න ඒක ඔය හිතන තරම් ලේසි නෑ. ගොඩාක් කල්පුරුදු කරන්න ඕනේ සත්පුරුෂයන් අසුරු කරමින් මට වැඩිය ಗುಣ කොච්චර දෝ තියෙන. උතුමන් වහන්සේලා කිසිම දවසක මේව ගැන වචනයක්වත් කතා කරන්නේ කතා කරනවා නම් කතා කරන ප්‍රයෝජනෙ සලකලා කතා කරන මිසක් ඒ අඩුවෙන් ලැබිච්ච ආංශික වශයෙන් ලැබිච්ච මම තමයි මේ උඩ දාන්න හදන්නේ කියලා පුළුවන් තරම් ඒ ලොකු සංස කෙලිම වචනේ පාවිච්චි කරන මේ අව탁සේරු කරන්න කියලා. මේ වටිනා දේවල්, දාවටන දේවල්. අව탁සේරු කරන්න පුරුදු වෙන්න කියන්නේ නැත්නම් මේක මාන්නයකට තණ්හාවකට මම එනිකට එන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය ඉස්සරහට යන්න යන්න දැන් රාගේ දුරු කිරීමක් නෙවෙයි මේ කරන්නේ. මේ ආමිෂය දුරු කිරීමක් නෙවෙයි. නිරාමිෂෝ ලැබිච්ච අනින්ජේ ප්‍රතිපත්තෝ ලැබිච්ච මේ වටිනා චෛතසික ටික. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම ටික මේ බොජ්ජංග ටික පවා තමන්න කෙලේශයක් නොවෙනා තාලට පාවිච්චි කරනවායි කියලා කියන එක මේ වෙන කිසිම විශේෂකමක් කියවලා නැහැ. මේ තේරවාදයේ විතරක් අපිට පැකට් එක පිටින්ම තියෙනවා. මේක પરම්පරාවෙන් ඇවිල්ලා තියෙන නිසා. නමුත් මේ කාම ලෝකේ භෞතික ලෝකේ ලෝක ඥානවල කිසිම තැනක මේක නැහැ. හැම වෙලාවෙම තියෙන්නේ මේක ලැබිච්ච ගමන් පාටියක් දාපන්, කෑ ගහපන්, කියාගෙන යන ගමනක්. ඒ නිසා ඒ අඳුරේ යනකොටම දැනගන්න ඕනේ මේ කෙනාට මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියන එක දන්නේ. ධම්මුද්දච්ච විග්ගහිත මානස කියන එක භාවනා ක්‍රමයක් විදිහට නම් කරලා තියෙනවා. සමත පූර්වංගම විපස්සනා ක්‍රමය, විපස්සනා පූර්වංගම සමත ක්‍රමය, යුගනත් භාවනාව කියලා තුනක් පෙන්නලා හතරවෙනිට පෙන්නලා දීලා තියෙනවා. ධම්මුද්ද ධම්මුද්දච්ච විග්ගහිත මානස. ඒක තන්නේ ක්‍රම විපස්සනාවක්. ඒක සඳහා එක ක්‍රමයයි තියෙන්නේ. මට මේ ඕභාෂය ඇවිල්ලා තියෙන කියලා ඒක මල පණිනකොටම ඉර පනිනකොට මෙනෙහි කරන්න දැනගන්න. මේක මේ ආනාපානෙ තික්මවාගෙන සත්‍යයත් තික්මවාගෙන එන්න හදනවා කියනකොට මල් පැන්නුම් ඉර පැන්නුම් එනකොට දැනගන්න ඕනේ. ඕන දැන් මෙයා ඕනට වැඩිය සීමාව ඉක්මවලා තියෙන. ඥානීය පීචිපස්සක් දිනකොටම නම් කරගන්න පුළුවන් නම් යෝගාවචරය අරසයි. ඒ ටිකක් කියලා මෙනෙහි කරන්න ඕනේ. මේක ඕනකට වැඩි මේකට මගේ හිත ඇදිලා වැඩි කාන්දම් ගතිය වැඩි කියලා ඒ මෙනේ කරගන්න පුළුවන් ගතිය වෙන්න මොනම දෙකින්වත් ඒ වෙනුවට වෙන එකක් කියන්නේ වැපින් කරලා තිබ්බට ඥානෙ තිබුණාට මොනව තිබුණත් මේ ඕනකට වැඩි මට්ටමකට මේක ඇවිල්ලා තියෙනවයි කියලා ඉහවහ ගිහිල්ලා තියෙනවයි කියලා තේරුම් ගැනීමේ මූලික ලක්ෂණය තමයි තේරුම් ගැනීමේ පසුපත පසුප්‍රතිපලය පසු ප්‍රතිපලය තමයි යාට මෙනෙහි කරන්න හිතෙනවා දැන් නම් මේක මත්තම පැනලා තියෙන්නේ කියලා. ඒක හරියට හොඳ කැම වේලක් හම්බ වෙච්චාම දැන් මට මේ ඇති කියලා පිටු හතර පහක් කන්ටබඩේ ඉඳ තියාගෙන වතු ටිකක් දොන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සංඝයාට උගන්වනවා චත්තාරෝ පංචාලෝපේ අභූත්වා උදකම්පීවේ. ඔච්චර රසමස උලක් ලැබුණා හතරක් පහක් පිටු ඉඩතියෙදී වතුර ටිකක් බොන්නේ. එහෙම නැතු කාපිරි ඇත්තම ගෙදර ගියා වගේ කාගෙන කාගෙන ගිහිල්ලා ඉවරලා ස්මෘතාට කියලා පස්සේ ડોක්ටර් කිව්වොත් එහෙම ඇඟිල්ල ගහපන් කියලා උගුරේ ඉතින් ડોක්ටර්ට කියන පොළොත් පිස්සු ડોක්ටර් මහත්තයා ඇඟිල්ල ගහන්නත් ඉඩක් තියෙනවා නම් මේ ඇඹුල් කියලා ගෙඩියක් කනවනේ. ඒකත් කාලය ඇවිල්ලා තියෙන්නේ. ඇඟිල්ල ගහ ගන්නවත් ඉඩක් නැහැ. අද මේ කාමභෝගී ගත කරන මිනිස්සු මේ සුඛභෝගීට ගිය මිනිස්සු මේ පාරිභෝගකත්වයට ගිය මිනිස්සුන්ට කිසිම සීමාවක් නැහැ. උන්දලානේ උන්දලාගේ දරුවෝ ගැන හිතරකොට නම් තිරිසන්. ඒක නිකන් පෙරේත ලෝකයක් වගේ විනාශ කරන දේවල් වල ප්‍රමාණය හිතා ගන්න බෑ. ඒගොල්ලන් හිතා ගන්න බෑ මේ කණ්ඩ බොණ්ඩ නැතුව 90ක් ජනතාව රැයට බුදියන්නේ කණ්ඩ නැතුව කියලා. මේගොල්ලෝ පාටි දානවා. මේගොල්ලන් දන්නේ සීමාව දන්නේ නැහැ. ඒ මොකද මහ පොළවේ නෙමෙයි ජීවත් වෙලා තියෙන්නේ. ජීවත්ලා තියෙන මේ අම්මලා තාත්තලා හදලා දීපු සුරංගනා ලෝකෙක. එච්ච ඒ කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා භාවනාවට ඒ දැනුමෙන් කිසිම සම්බන්ධයක් නැහැ. ධම්මුද්දච්ච විග්‍රහිත මානස කියලා කියන්නේ මාත් තමයි යම් දෙයක ප්‍රමාණ ඉක්මවල යනකොට දැන් ඔන්න අනතුරුදායක මට්ටමට ආවා කියලා ඒ සීමාව මල ඉක්මවන වෙලාවේ නොදන්න කෙනාට පු탁ජනය කියනවා. දැන් මම යන්නේ සීමාව ඉක්මවල කියලා දන්න කෙනාට ආර්යයන් වංශය කියලා කියනවා. නැත්තම් යාට හික්මෙන්න පුළුවන්. ඉතින් මේ හික්මීම කවුරු හරි ඇවිල්ලා කිවිවැලෙන් ගහලා දඬුවම් කරලා හිරේ දාලා දෙන විකේක්මයක් නෙවෙයි මේ කතා කරන්නේ. තමා විහිීම Tamanට පටව ගන්න. නැත්තම් මේක සීල ශික්ෂාව නෙවෙයි මේ කතා කරන්නේ. සමාධි ශික්ෂාවත් නෙවෙයි මේ කතා කරන්නේ මේ කරගෙන ප්‍රඥා ශික්ෂාව කියන්නේ. ඇති වෙච්ච සමාධිය වුණත් ඕනකට වැඩි ඉක්මනට යනවනම් හරියට ඒක ප්‍රමාණි දන්න ගතියට දන්නේ නැති කෙනාට පෘථජ්ජනයයි කියලා කියනවා. ඒක කාපිට ඇටෝම් ගෙදර ගියා වගේ තමයි. ඒ කනවා කනවා කනවා කනවා ඉවරයක් නැහැ. තීමාව දන්න කෙනා මේ දැම්මට තවකේ දම්බන්න මට පැනලා තියෙන කියලා සීමාව දන්නේ එකනා තේරුම් අර ගන්නවා මේක කල් ඛණ්ඩ සාධාව තිබුණාට මේක නතර කරනවායි කියන එක පුදුමාකාර අමාරු. කන්දක් උඩ තිබුණ ගලක් පෙරලීගෙන එනකොට Java කැවුනට පස්සේ නතර කරන්න හදනවා. මොන තාලෙමත් කරන්නේ කරනවා නම් කරන්න තියෙන්නේ කන්දෙන් ගැලවෙන්න ඉස්සලා නැතර කරන්න. ඒ නිසා මුලට යන්න වෙනවා. දැන් තේරෙනවා මේ ලේසියට පහසුට ගල් පෙරලා පෙරලා හිටියා දේවදත්ත වෙලා. නමුත් මේ ගල Java කැවුනට පස්සේ මොකාටවත් නැතර කරන්න බෑ. ඊට පස්සේ අඬාහො ගාලා වැඩකුත් නැහැ. ඒක නිසා මීට පස්සේ ඒ එල්ලිලා තියෙන ගල් පෙරලන්න යන්න එපා. මේක Java කැවුනට පස්සේ උඹට නෙවෙයි සැකරේටවත් බේරන්න බෑ කියලා ඒ රෝගය වෙන්න ඉස්සෙල්ලා හෙදකම පුරුදු වෙන්න පටන් අර ගන්නවා. අපි මේ කාමයට ආසාව වගේම ඕභාසයටත් ආසාවක් තියෙනවා. ඥානයට ආසාවක් තියෙනවා. ප්‍රීතියට ආසාවක් තියෙනවා. පස්සද්ධියට ආසාවක් තියෙනවා. සුඛයට ආසාවක් තියෙනවා. මේ ආදී මේ උපක්ලේශ වලට ආසාවක් තියෙනවා. ඒකත් උපේලා තියෙන්නේ. නමුත් ඒක ප්‍රමාණය පැනපු ගමන් ඒකම ඒ කෙනාට අහේනිය පිටසේ හිටිනවා. අන්න ඒකෙදි කාටවත් දොස් කියන්නේ නැතුව කායවත් පිහිටකුත් නැතුව Tamanටම ඒක වටහා ගන්න පුළුවන් ගතිය තමයි ඒ මාර්ගයේ සහ අමාර්ගයේ තේරුම් ගැනීමේ ඥාණය. Eh, ඉතින් ඒක හැමෝටම අදාළ බණක් නෙමෙයි. ඒක භාවනා කරලත් සෑහෙන සාර්ථකත්වයකට ගිහිල්ලා සත්පුරුෂයෝ දැකලා සත්පුරුෂ සංසේවනය කරලා ශාද්ධර්මයේ අහලා ශාද්ධර්මයේ විඥාන කුලේ වෙලා තමන්ගේ දුර්ලභම දැනගෙන මේකට වෙන කාටවත් උදව් කරන්න බෑ. මමම මේකට වේදකමට වැඩිය හේදකම පුරුදු වෙන්න ඕනේ කියලා ඒ යම් කිසි කෙනෙක් ගත්තොත් මගේ ජීවන රටාව වෙනස් කරගන්න ඕනේ කියලා ඒ කියන්නේ යාගේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යාට පුළුවන් දැන් ඕන දෙයක් කරගන්න යන්න පුළුවන්. මීට කලින් මේ ජීවන රටාව වෙනස් කරුවා කියලා ඇතිවලක වෙන්නේ නැහැ. ඒක නිසා ඔය ආනන්ද සප්පයි වගේ සූත්‍රවල සරුවච්චන්සේ පින්න මෙන්න මෙතෙන් ආවට පස්සේ තමයි අරණ්‍යගත වීම කරන්න ඕනේ කියන්නේ. මීට කලින් අරණ්‍යගත උනායි කියලා මහා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. මීට කලින් රුක්ක මූලගත උනායි කියලා මහා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. මේ මට්ටමට ගියා එන්නේ ඉස්සල්ලා ශූන්‍යකාර වුණත් මහා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. මෙතෙට ගියාට පස්සේ තේරෙනවා මේ මුළු ලෝකෙම ශිෂ්ට වෙන්න හැදුවට බුදුරජාණන්සේ අපි වෙනුවෙන් නම් කරන ලද කැලේ තාම අපි වෙනුවෙන් අපේක්ෂාවෙන් බලන්නේ. බුදුජානහන්සේ අපි වෙනුවෙන් නම් කරලද මේ රුක්ක මූලය අන්ධහර පාන්න නැතුව අපි වෙනුවෙන් තාම බලන් ඉන්නවා. ඒ වගේ මේ ශූන්‍යාගාරය කියලා බුදුහමෝ දීපු දේ ඒක ඇවිල්ලා පැනලා වරෙන් මයි ළඟට කිව්වේ නැතුණාට මෙතෙන් ඉන්න කෙනාට තේරෙනවා ක්‍රමේ මේට තමන්ට සේන්දු වෙන්න පුළුවන් ශූන්‍යාකාරයකට ඒක බුදුරජාණන් වහන්සේ දීපු එක දීකේ වටිනාකම ප්‍රයෝජනේ වැටෙන්නේ මේ මාර්ගය අමාර්ගය දෙකයි සත්පුරුෂය අසත්පුරුෂයයි මේ බාලයෝගේ බහුල ලෝකයේ දිහා බලනකොට ලේෂිම වැඩේ තමයි මේගොල්ලන්ට යුක්තිය පස්සේ පස්සේ ඉන්නවට වැඩිය බයපක්ෂව මෙතනින් පැත්තකට වෙන්නේ. මේ යන රැල්ල හදන්න බෑ. ඒක බුදුහාමුදුරණත් හදන්න බෑ. ඒ නිසා මේ බෞද්ධ රාජ්‍ය හදන්න හදනවා අරක දියුණු කරන්න හදනවා මේක දියුණු කරන්න හදනවා මේ තමන්ගේ ගෙදෙට්ට මර්ගාතේ තියාන තමයි මේ ලෝකෙට ප්‍රකාශය නටන්නේ. භාවනා කරන එකට තේරෙනවා ඉතල උඹ පරිස්සම්බය. නැත්තම් මම පරිස්සම්. ඒ සඳහා බුදුහාමුදුරෝ වර්ග ભેදයක්, ಜಾති ආගම් ભેදයක් තොරව කියලා කියනවා රිංගපං කැලේකට. ඵලයන් ගහක් මුලට. සීන්දුවයන් හිස්තැනකට. ඒක උඹට කතා කරන එකක් නෑ. නමුත් උඹට යන්න හිතෙන්නේ ඥානෙ මෝරනකොට නම් මෙන්න මේ මට්ටමේදී මේ ලෝකයේ තියෙන හරියක් තියෙන ප්‍රෝඩාවම තමයි. ෂාට ගතියම තමයි. මායාවී ගතියම තමයි. ලීලාව තමයි. මිරිඟුව තමයි. හීනයක් තමයි. මවාපෑම තමයි. ආලවට්ටමක් තමයි. ඒක තමයි අපේ දරුවෝ බිහි කර අපි බිලි කරලා තියෙන්නේ. <clears throat> වැඩියෙන් ආලවට්ටම් කරන එකට වැඩියෙන් සාතික සම්මාන දෙනවා. වැඩියෙන් පොම්බලා දක්වන්න පුළුවන් අයට පොම්බන්න දෙයක් නැහැ. අපුම්බලා දක්වන කට්ටියට තෑගි දෙනවා. නොබෙල් ප්‍රයිස් දෙනවා. බෙල් එකක් තියෙන ප්‍රයිස් එකක් දීපන් දෙනවනම් දෙන්නෙත් නොබෙල්. බුදුරජාණන්සේ දෙන නොබෙල් එක වෙනයි. ওই ගෝසාව මොකුත් නැහැ. ඒකත් නොබෙල් තමයි. ඒකත් නොබෙල් තමයි. නමුත් ওই බයිලා නැහැ. නිසද්ද වෙලා පැත්තකට යන කියන එකයි තියෙන්නේ. ඉතින් ඒ පාර යනකොට මෙන්න මේ කාරණා යම් ආකාරයකට පටලවලා තේරුම් ගත් එකක් වගේ කියලා තමයි හිතෙන්නේ මහායාන බුද්ධාගම. මහායාන බුද්ධ ආගමේ මේවා ටිකක් තේරවාදයට වැඩිය හුවා දක්වන ගතියක් තියෙනවා. මවා බහන ගතියක්. නමුත් මම අර ඊයේත් මතක් කරපු විදිහට සූරංගම සූත්‍රයේදී පසු කාලීන රචන කරපු සූත්‍රයක් මේ වගේ උපක්ලේශ 10ක් නෙවෙයි 50ක් දක්වලා තිනවා. රූපේ වටලවා ගත්තොත් උපක්ලේශ 10ක් වෙනවා. වේදනාව පිළිබඳ පටලවා ගත්තොත් අනාගත්තොත් ෂටපතියට අහුනොත් තව උපක්ලේශ 10ක් වෙනවා. සංඥා, සංස්කාර, විඥාන වශයෙන්. ඉතින් මම මතක් කරත් ඒකයි ඒක මේ වෙලා තියෙනවා නම් කාට හරි කියව ගන්න. ඒ සූරංගම සූත්‍රයේ තියෙන සංඥාව සම්බන්ධ ඒ උපක්ලේශ 10 කියවන්න ලියලා තියෙන එක තේරුම් ගන්න බැරි තරම් තාමත්මසියු. හැබැයි පේනවා මේක මේ මනෝ විකාරකේ ලියුප එකක් නෙවෙයි. යම් ප්‍රමාණයකට අතගාලා ලියලා තියෙන්නේ හැම ආගමකම තේරවාදයක් ඇතුළුව හැම ආගමකම Taman මවාගත්ත ලෝකයක ජීවත් වෙන මිනිස්සයා ඕනම සංඥාවකින් පට වටන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ අපි මවාගත්ත ලෝකයක. ඉතින් ඒකේ ඉන්න කෙනාට මේ සංඥාව පිළිබඳව යමක් දාපු ගමන් එයා ඇක්චුලි බිල්ල තියෙන බව දන්නේ හැම පිටිම කනවා. කෑවට පස්සේ මාළුවා ගොඩ. ගොඩට ආවට පස්සේ ආය යොස්ටි පස්සේ දඬ වෙලාවක් නැහැ. මානවයිති වාසිකම් ඉල්ලන්න වෙලාවක් නැහැ. මාළුවා කොක්කේ. ඉතින් කාටද පුළුවන්කම තියෙන්නේ හැම කාලා බිල්ල නතර කරන්න. බිල්ලිය ගාවට ගිහිල්ලා හැම නතර කරන්න පුළුවන් මිනිහර තමයි නිවනක් හම්බ ඒක නිසා රටපාල ස්වාමීන් වහන්සේ තමන්ගේ දෙමාපියොත් තමන්ගේ පරණ ආඹුව පස් දෙනත් දාපු ප්‍රෝඩාවෙන් බේරිලා එළියට ගමන් කියලා තියෙයි. කෙලි කියනවා මුව වැද්දෙක් මුවෙක් අල්ලන්න උගලක් කටවලා තියේදී දක්ෂමුවෙක් ඇවිල්ලා ඒකේ තියෙන රසම සවුල කාලා උගුල ගස ගන්න නැතුව යනකොට මෝවැද්ද අඬා සිටින්නාසේ මගේ අම්මලා තාත්තා ඒ පරණි අඹුව ටිකයි මාව අල්ලගන්න හිතුවා. නමුත් මාව අල්ලන්න බෑ. මම එම කෑවා. හැබැයි උගුල ගස්සගත්තේ නෑ කියලා. කාටද පුළුවන් මේ වැඩේ කරන්න? අපිට පුළුවන් ද මාළුවෙකුට උගන්වන්න ඔය තියෙන රසමස උළුඹේ අත්තමුත්ත කාලෙවත් හම්බෙච්ච එකක් නෙවෙයි. හැබැයි ඕක ඇතුලේ ගොයිය කොක්කක් තියෙනවා. කොක්ක ළඟට ගිහලා රස කරපන් කියලා. බෑනේ ඊගා මාළුවා එන්නේ ඉස්සෙල්ලා මූගිල ඩක් ගාලා gediy පිටිම කන. කනකොටම උඩ තියෙන පොරොප්පේ පොඩ්ඩක් හෙල්ලෙනවා අර උඩ ඩක් ගාලා ගත්තපුවාම ගොඩ තමයි. ඉතින් අපිත් මේ කාම ලෝකේ අනිත් එකනට වැඩිය ගිහිල්ලා කණ්ඩ ගියාම මේ තණ්හාමාන දිට්ටි කියන මේ පාෂ තුන ඔය හැම ලාභයක සත්කාරයක සම්මානයක සිලෝකයකම තියෙනවා. දැන් මේ සංස් මේ සංයෝජන කියලා කියන්නේ මේ හැකිලි වලට. බිලිකොකුතු 10කට. සෝවාන් වෙනකොට බිලිකොකු තුනක් කෙලින් වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ. ඊට පස්සේ මේ බිලිකොකොල ඇමිනෙන ගතිය නැතිනවා. කොක්ක තියෙනවා බිලියක් වෙන්නේ. ඉතුරු ටික තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා බිලිකොකු නැති වුණා නෙවෙයි වෙන්නේ. අර හැකිල්ල දිගෑරෙන. එතකොට කාටවත් එකේ ඇවිලෙන ගතිය, පටල වෙන ගතිය නැති වෙනවා. ඒකේ එක සංඥාවක් තමයි මේ Tamanට ආස කරන දේවල් Taman ළඟට එනකොට ඒ ලැබිච්ච දේ මාන්න කරන්න ගත්තොත්, මම කියා ගන්න ගත්තොත්, මගේ ආත්මය කර ගන්න ගත්තොත්, ඒකම Tamanට පාශයක් වාටපත් වෙනවා. මේ මේ කියන දේ මේ මාර්ගය අමාර්ගය දෙක තේරීම සිද්ධ වෙන්නේ මිච්ඡා සංකල්පේ නිසයි කියලායි අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ යේ සාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරං ඒ නිසා මේ මිනිස්සයා මෙතෙන්ට එනකොට එයාගේ විතර්කවලත් පුදුමාකාර කිහිල්කිරිය පොත් ඇරියා වගේ වෙනසක් සිද්ධ වෙනවා ඒක ලොකු සාංශය හොයලා දාලා තියෙන ඔය සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ භාවනා යෝගාවචරයට විතර්ක නමයක් තියෙනවා ඒ විතර්ක වලින් ප්‍රධාන තුන තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා ඔය මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනකොට මිච්ඡා සංකප්ප කියලා පෙන්නන්නේ ඌවා. ඉතින් ඒකට මේ නික්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියලා අපි ගීගෙන් අතහැර යාම, මෛත්‍රිය වැඩි වීම, කරුණා වැඩි වීම ආදී දේවල් කියන ප්‍රධානම කෙලෙස්. ඒක සමාජයත් ශිෂ්ටාචාරයත් විනාශ කරන જાති දේවල්. එනිසා යෝගාවචරය මුලින් කරන්නේ ඒ කාම විතක්ක නැති කරන්න හදනවා විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක. යම් දවසක ඒ ප්‍රධාන ගොරෝසු විතක්ක තුන අපේ හිතින් අයින් වුණාට පස්සේ ඊට වැඩිය සියුම් වෙච්ච විතක්ක හයක් මෙතෙක්කල් ප්‍රසිද්ධ චරිත රංගපාපු නැති ප්‍රධාන චරිත රංගපාපු නැති විතක්ක හයක් එනවා ඒ විතක්ක හය නරකට පේන්නේ හැබැයි අර කාම විතක්ක කරපු වැඩේ කරනවා. ඒ නිසා මේ විතක්ක විජය කියලා එකක් සත්‍ය විසුද්ධි පොතේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. ඒ විතක්ක විජය කරනකොට ඒකේ නම මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නතර වුණාට එයා සටන පාවා දෙන්නේ ඊට යට බැලූ බැල්මට සදාචාර වගේ පේන බැලූ බැල්මට හොඳ ඒ විතක්ක ටික දැන් එන්න පුළුවන් කියන එක නැත්නම් ආවට පස්සේ ඒ ගැන අසත්පුරුෂෙක් වශයෙන් වසංගන්න නැතුව හෙලි කරන්න පුළුවන් ගතියක් එනවා මේ පොත් කියවලා බලලා තියෙනවා. සුතමේ ඥානෙ තියෙනවා. නළුනොත් වෙන්නේ මොකද්ද? මේ විතක් එනකොට හිත යටින් ඉවට ප්‍රේම කරනවා. ඒක නිකන්තියක්. ඒක මේ කාන්දා ශක්තියක් වගේ තියෙන්නේ. ඒකේ පෙන්නලා තියෙනවා ඥාති විතක්ක. මේ Tamanට භාවනා කරගෙන යනකොට ගියා අම්මට තාත්තට කියලා දෙන්න හිතෙනවා. එහෙම නැත්නම් දන්න කෙනෙකුට මේක කියලා දෙන්න හිතෙනවා. ඒ වළක්වන්න බැරි දෙයක්. අනේ මම මේ මාත් එක්ක මගේ යාළුවා හොය හොයා ගියා. නැත්නම් මාත් එක්ක මගේ නෑයෝ හොය හොයා ගියා. ඒ නෑය අතන ඉන්නේ දැන්. මට මෙතන හම්බුණා. ඒ නිසා මම කොහොම හරි මේ නෑයට මේක කියලා දෙන්න ඕන කියලා මේ තමන්වත් තාම ප්‍රත්‍යක්ෂණය කරලා නැති දෙයක් තව කෙනෙකුට නෑකම මත කියා දෙන්න යන එක අපි හිතන්නේ සාමාන්‍ය ලෝකේ කරුණාවේ මෛත්‍රී කරන එකක් කියලා. නමුත් මේ යෝගාවචරයගේ මේක නිසා සතිය කැඩෙන බව මම දැන් මෙතන නෙවෙයි ඉන්නේ මම දැන් අතන ඉන්නේ. මහා ලොකු විදිහට අපි අර්ථකථනෙ දීගත්තට සතියෙන් මේක lessලා දාන බව ඥාති විතක් කරන අය දන්නේ ඒක නිසා දැන් මේ මේ වගේ වැඩමුළු කරනකොට හොඳම දේ තමයි එක ගමෙන්වත් දෙන්නේ ගන්න නරකයි. ගත්තොත් මේ ඇවිල්ලා පෛරුපාසකම් කරන්න හදනවා. ඒක පවුලේ දෙන්නෙක් ආවොත් අල්ලිම කරදරයි. දැන් බුරුමේ වගේ රටකට ගියාම ලංකාවෙන් කවුරු හරි හිටියොත් හරි කරදරයි. සිංහලෙන් කතා කරන්න පටන් ගන්නවා. මම අවුරුදු 3ක් හිටියා. පළවෙනි මාස 18 එක එක්කත් නෙමෙයි ප්‍රාර්ථනා කරා අනේ හුලඟක් නොයේවා ලංකාවේ කියලා. මට තරහක් තිබුණේ නැහැ. මොකද හිටියොත් ඇයි හොඳයි පටන් ගන්න. ඒ මගේ යුනිවර්සිටි යාළුවෝට හම්බෙලා පස්සේ කියනවා මේ ආරංචියක් ආවලු සිතුල් පවුවට ගිහලා අලියෙක් ගහලා මැරලායි කියලා අපි ඉඳලා හොයන එක අතහැරියයි. ඒ කට්ටියත් හොයන එක අතහැරියා. කවුරු හරි දන්න කෙනෙක් මේ සිංහලකමට හඩු ගඳෙන් හරි කමන්නේ කිට්ටුකමක් තියෙනවා කරලා බලන්න හිතේ. මේ හැම එකකින්ම වෙන්නේ අර අහිංසක ගමන නැති වෙනවා. මේ පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑනේ. මේ පීනනට වැඩිය මහත් ජීවිත පරිත්‍යාගයෙන් කරන වැඩක්. තව කෙනෙක් ඇවිල්ලා ඕකට එක කතා කරචු කුචු ගන්න පටන් ගත්තට පස්සේ කොච්චර පටල වෙනවද කියලා. අහුවෙන පළවෙනිම විතක්ක ජාතම ඥාති විතක්. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ උන්දලත් කරන් කිට්ටු කරලා කරන්න බෑ. ඉතින් කවුරු හරි දැන් අපේ ලොකු chance වගේ කෙනෙක් කිව්වොත් එහෙම භාවනා කරන ඥාති විතක් එනවා. පරිසංවේයි කියලා ලොකු chance තියෙන අර අහිංසක ගතියට ගැලපෙන්නේ නැහැ වාගේ. ඉතින් මේ ණයොත් අරගෙන ගමරාල දිවි ලෝකේ ගියා වගේ වලිගේ ලීලා කට්ටියම ගියොත් දිවි ලෝකේ යන්න පුළුවන් කියලා නිතානේ ඉන්නේ. නමුත් ගමරාල පන්තනියම ගිය දාතේ ගියා. කට්ටියත් එක්ක ගිය දාසේ මොකද උනේ? අහලා තියෙනවද කියලා මම හිතලා මේ කතා කරන්නේ. කට්ටියත් එක්ක වහ කණ්ඩවත් බෑ. ඒකත් ඉල්ලගෙන කරනවා. ඒ නිසා මේ ඥාති විතක්ක කියන එක හරි අමාරුයි. සරුවච්චන් වහන්සේ ගව් ගානක් ඈතට ගියේ හුළඟක්වත් නැති වෙන පැත්තකට මේ කට්ටියත් එක කරන්න බෑ. රට්ටපාල කුමාරයෙක් ගව් 120ක් ඈතට යනවා. මහා ශිව ස්වාමීන් වහන්සේත් ගව් ගානක් ඇවිදිනවා ඉන්න පළාතක හුළඟක් නොදෙන තරමට. ඒක නිසා දල අදහසක් කියන්න පුළුවන්. කවදාකවත් පැවිදි වෙලා ගමේ ඉන්න එපා. කවදාකවත් කරන්න බෑ. නොදන්න දැනවිල හිඟා කණ එක ලාභයි. මේ ගමන සඳහා. ඒ නිසා මේ ඥාතීන් ඇත්තටම ගොඩාක් ප්‍රාර්ථනා කරගෙන අපිත් එක්ක කට්ටි එන කට්ටිය තමයි. අර කොක්ක ඇනේ උදැල්ල අමාරුයි. මේක කියන්න නොවුනා නම් හොඳයි. නමුත් ඥාති විතක්ක නිසා මෙහි ඇවිල්ලා අපි කොච්චරක වෙලාව ගත කරනවද මේ හම්බ වෙච්ච කොටේ වාඩි වෙලා ඔළුව වර්තමාන තියාගෙන ඉන්න බෑ. අපි දන්න අයට මේක කියන හැටි, දන්න අය මට උදව් කරපු හැටි මේවා අනවශ්‍ය දේවල්. මේ හම්බ වෙච්ච වෙලාවේ තව චිත්තක්ෂණයක් සතියෙන් ඉඳ ක්‍රම මාරි. ඊගායක තමයි ජනපද විතක්ක. ජනපද විතක් කියන්නේ නිවුස්. දැන් මේ අපි හිටියට ඇමරිකාවේ ඩොලර් එක නැගලක් දන්නෙත් නැහැ, පෙට්‍රල් ගාන බැහැලක් දන්නෙත් නැහැ, යකඩ ගාන වැඩි වෙලාක් දන්නෙත් නැහැ, රත්තරන් ගාන අඩු වෙලාක් දන්නෙත් නැහැ. ඊශ්‍රායලයේ ISIS කට්ටිය ගහලාද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ කියලා අර විශාල තොරතුරු තෝගයකට බැඳිලා ඉන්නකොට තමයි අපිට හිතෙන්නේ අපිට ආරක්ෂක තැනක ඉන්නවයි කියලා. දැන් මේ ඇවිල්ලා තොරතුරු නැති වෙච්ච ගමන් තේරෙන්නේ නිකම් පෝරකේ බ්ලෑල්ල කඩලා වැටෙනවා වගේ. දැන් ඉතින් කොක්කේ තමයි. ඉතින් ඒක නිසා බලන්න අපට ජනමාධ්‍යෙන් වෙන් වෙලා ඉන්න බැරි කතියි. වේලක් නොකා ඉන්න පුළුවන් ප්‍රවෘත්ති අහන්න තු ඉන්න බෑ. පත්‍රේ බලන්න තු ඉන්න බෑ. ඒ නිසා අපි විවස්ථාය ලොකු සඳහන් කරලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුයි. දැන් අපිට ප්‍රවෘත්ති කියුවේ නැහැ කියලා සත්ත පහක අඩුවක් තියෙනවද කියලා? ඕන කෙනෙක් මොනවද වෙච්ච ගමන් ඇවිල්ලා හරි කියලා නසංශ දන්නේ නැද්ද? අර මේක වෙලානේ. ආ හොඳයි හොඳයි. නෑ වුණා වගේ කරබනින්න එකයි. මොකද ඒගොල්ලන්ට කොච්චර නිවුස් ඇහුවත් කාටවත් කියනකම් බඩ පිරෙන්නේ නෑ. මේ ඔක්කොමල එකට නිවුස් අහන්නේ. අර මනුස්සයට විමර්ශය කියන්න ඕන ආසක. ඔයා දන්නවද මේ අද අවල් හරි අයිසේ තමොත්ත් එක්කම මාත් නිවුස් බැලිය ඔච්චර තමයි බෑ. ඒ බෑ. ගිහිල්ලා කියලා දෙන්න ඕන. මේ අනුන්ගේ කුණු කන්දල් අනුන්ගේ සීනි කිරණ අනුන්ගේ ගස්නබා බිස්නස් කරන අනුන්ගේ නගර සභා බිස්නස් කරන මේක දිහා බලනකොට පේනවා අපිට කවදාකවත් Tamange වැඩක් කරගෙන ඉන්න බෑ. ඒකට හේතුව ජනපද විතක්ක නිතරම කල්පනා වෙනවා. දැන් මං නම් ඔය රැළේකට රිංගලා ඉඳී. ගහක් අතින් ඉඳී හැමදාම කරත හැක. දැන් මොකද්ද වෙන්නේ දන්නේ නැහැ රටේ. කියලා මේවා දැනගැනීමේ ආශාව කොහෙන් ඇතුළට ආවද කියලා දන්නේ. මේක පැහැදිලිවම ශිෂ්ටාචාරයේ වැරද්දක්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිම වෙනකොට ලිව්වා ambiguity of civilization කියලා. වැද්දට මේ ප්‍රශ්න තිබුණේ නැහැ. වැද්දට ඒක නිසා ජනමාධ්‍යෙන් මොනවක්වත් කරන්න බෑ. මොකද ඌගේ තියෙන කවුරු හරි දැක්කම කතා කරුවා ඉවරයි. දැන් අපි ඉන්නේ අද්ද ඉපදිච්ච දරුවා ඉඳලා මැරෙනකන් තන්නේ කරම ජනමාධ්‍ය මෙහෙපු චරිතයක් අපිට තියෙනවා. ඒක හොඳට පේනවා ඔය නිවියොක් වගේ රටක ඉපදිලා ඒ හතරස් කූඩුවක් ඇතුළේ හැදිච්ච මිනිස්සෙගේ මානසිකත්වයත් එක්ක බලනකොට ඒ මිනිසා කොච්චරක් ඒ යන්ත්‍රයට අහුවෙලාද ඉන්නේ ජීවන යන්ත්‍රයක දැති රෝධයක දැත්තක් වගේ. ඌට හෙල්ලෙන්න පෙරලෙන්න බෑ දැත්ත එනකොට කර දීපම් ඵලයක්. එහෙම ගියොත් දැත්ත කල්ලා යනවා. ඒ තරයි යන්ත්‍රෙක නෙමේ සත්තු වගේ කැලේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා ඒකට හිතා ගන්නවත් බෑ. මේ අවුරුදු 200කට ඉස්සලා අපිත් හිටියේ වැද්ද වගේ කියලා හිතා ගන්නවත් බෑ. ඒ තරමටම මේ ජනමාධ්‍ය මේ ජනපද විතක්ක හරහා මිනිස්සයා හැම කාලා වගේ හැමේ තියාගෙන ඉන්නවා. ඒ නිසා අනුන්ට කසුකුසු ගාලා කියන්න යන්න එපා. තන්න දේ නෑ වුණා වගේ කර්මන් නිකන්. කියන්න යෑමෙන් වෙන්නේ මොකද? ඒ මනුස්සයත් කණ්ඩ කරලා රහසක් කියන්න පටන් ගන්නවා. ඒ අපි දීපු ලනුව තමයි. ඒ නිසා ජනමාධ්‍ය නෑනේ. මම හිතන ගොඩාක් ලෙඩ රෝග අඩුයි කියලා. මම හිතන ගොඩාක් මේ මිනිස්සු නිසා අසහනේ අඩුයි කියලා. ඒක නිසා සත්තු සර්පය කොච්චර ජොලියේ ඉන්නවද කියලා බලන්න. කිසිම ජනමාධ්‍යයක් නෑනේ. උන්ට පිළිගත් නෑ, HIV වෛරස් එකක් ඇත්තේ නෑ, මොකක්වත්ම නෑ. ඒ මේ විශේෂ ඉන්නදී ඥානරම ඥානසුස කියනවා මට මේ ගහක් වෙන්න නැත්තම් ඌ જાතිය බෝ කරනවා පරිදිට හැට ගහනවා නමුත් කිසි තැනක ආතතියක් නැහැ. ජොලිය ඉන්න පුළුවන් මොකද පත්තර වලක් නැහැ. කිසිම පත්තර බැහැිලක් නැහැ. අද නම්බුකාරකම් බලන්න කට්ටියගේ මේ ජනමාධ්‍යයට කොච්චර කඹරනවද කියන එකෙන් තමයි. ඒක ජනමාධ්‍යයේම දෝෂේපත් නෙවෙයි. තොරතුරු වල හානියක් ඇත්තේ නැහැ. නමුත් ඒක අපි මාන්නයට හරවා ගත්තොත් තණ්හාවට හරවගත්තොත් මමායනයට හරවගත්තොත් ඒ ජනපද විතක්ක බුදුමාහාර කාලයක් අපේ නාස්ති කරනවා. ඒ කාටවත් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ එකෙන් අයින් වෙන්න උත්සාහ කරපු දවසේ. අපි ඒ තරම් මේකට ගෙවනවා නේද? ඒ තරම් මේකට කපුරනවා නේද? ඒ තරම් මේක නැතුව බෑ නේද කියලා ඒගොල්ලෝ හරියට අපේ සැප පිනිස වගේ වර්ණ දේවල් ත්‍රිමාන රූප හදා හදා අපිට සැප දෙන්න හදනවා. දරුවන්ට සැප දෙන්න හදනවා. ඒක හරියට මේ නිවනටත් එහා පැත්තේ වගේ අපිත් ආඩම්බරයෙන් කතා කරනවා. ජනමාධ්‍ය මේ මේ දේවල් අපට දෙනවයි කියලා කද්දාක සුගතියක් කතා කරනවද කියලා බලන්න. කද්දාවත් නැහැ. ඒ නිසා කාම විතක්කෙන් අයින් කරුවට පස්සේ ඒක ප්‍රතිස්ථාපනය කරන පුංචි විතක්කයක් තමයි ජනපද විතක්ක. ජනපද විතක්ක කියලා කියන්නේ මම මෙතන හිටියට වටේට මොනවද වෙන්නේ කියලා දන්නේ නැති එක. ඊට පස්සේ තවත් එකක් සඳහන් කර දෙනවා අනවඤ්ඤත්ති පරිධර්මයුත් විතක් කියලා මම මෙතෙක් කන්නම් පව් කරලා තියෙනවා. මම මේ මෙතෙක් කන්නම් ශික්ෂාපද කඩලා තියෙනවා. අඩුපාඩු කන්දේ මීට පස්සේ කවදාකවත් බැනුම් අහන වැඩක් මම කරන්නේ අවඥාවට ලක් වෙන කිසිම දෙයක් මම කරන්නේ නැහැ කියලා තමයි සුද්ධවන්තෙක් වශයෙන් කල්පනා කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඉස්සරහට කවදාකවත් හිත නමනාප වෙන වැඩක් කරන්න නැති වෙන්න උත්සාහ කරනවා. ඒකේ අනිත් පැත්ත තමයි පුංචි හිතනවාපක් ආපු ගමන් හරි පුදුම පශ්චාත්තාවයකට එන්න පටන් ගන්නවා. Tamanට Taman කිසිසේත්ම සමාවක් දෙන්නේ. ඒ සමාජයත් අපිට පොටවන්න හදනවා. අඹ සිල්වන්ත යන භාවනාකාරයනේ. උඹ මෙහෙම කරන්න බෑ කියලා. අංගවන්න එපා කාටවත් සිල් දකින්න බව. අංගවන්න එපා කාටවත් භාවනා කරන්න බව. භාවනා කරපු ගමන් මද ආරණ්‍ය වාසී සංඝයා පුදුමාකාර අත්කිලමතාන යෝගික ඉන්නේ. ඒගොල්ලෝ මේ විනය හිර කරගෙන ඒකින් පශ්චාත්තාප වෙච්ච පසුතැවිලි ජීවිතයක් ගත කරන්නේ. මේ අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්කේ නිසා. ඒකෙ ලිල්ලග මේ පන්සලේ අමනට බයි. ආම්තු අර සීල නෑ මේ සීල නෑ මම නම් උසස් මම ආනම්මනම් කියාගෙන ඉන්න පටන් ගත්තාම කුරුසෙට දීලා එන ගහගත්තා වගේ හැල්ලෙන්නත් බෑ පෙරලෙන්නත් බෑ කඩුව ගිල්ලා වගේ අනවඤ්ඤත්ති පරිසංයුක්තේ නරක නෑ තමන් තමන් පිළිබඳව ඉදිරියට දිනුවක් බලන්න ඕනේ. නමුත් ඕනෑමට වැඩි අත්කිලමතාන යෝගයට යනකොට දැනගන්න ඕනේ මේ ව්‍යාපාද විතක්කේ හේවණල්ලක් තමයි අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක. එම්මනම් වැරදිනා නම් කියන්න තියෙන්නේ තව සබ්‍රත්මචාරින් මාස්ටර් මගට ගිහින් මෙන්න මේ වැරදුනා. ඒකට අපි විනයානුකූලව කටයුතු කරනවා මිසක්කා පශ්චාත්තාප වෙන්න. ඒක භික්ෂුණී ශාසනයේ මෙහෙණින් ආසලතර හරිම උග්‍රයි. මොන්නම හේතුවක් නිසාවත් පොඩි වැරද්දකට සමාව දෙන්නේ තනුන්ට දෙන්නෙත් නැහැ, Tamanට දෙන්නෙත් නැහැ. නිසා හුඟක් මෑණියුරු කතා කරුවොත් කියනවා පැවිදි වෙන්න ඉස්සලා ජොලි ජීවිතයක් තිබ්බයි කියලා. හොඳට භාවනා කරන්න පැවිදි වුණා නේද? බැඳගත්ත බෙරයක් වගේ. මේකට ලේසි උත්තරයක් තියෙන නිසා නෙවෙයි මම මේ කියන්නේ. මේක දැනගෙන කටයුතු කරන්න සිල්වන්ත වෙච්ච ගමන් කුරුසේ තියලා නගාගත්තා වගේ. සමාධිය වඩන්න ගිය ගමන් සමාධිය හරියන්න ගිය ගමන් ප්‍රඥාව හරියන්න ගිය ගමන් අඳිනවයි කියලා මේකට අපිට කියන්න තියෙනවා. මම ඊට පස්සේ කවදාවත් කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා මේ ලෝකේ කොහෙද කාටද ඉන්න පුළුවන්නේ මේ කුණු ජරා ලෝකේ 100ක් සුද්ධ වෙලා අපිට තියෙන ඊයට වැඩිය හොඳ වෙන එක ඒක හොඳයි ඒක ප්‍රායෝගික දෙයක් හැමදාම අධිකුසලයට කල්පනා කරන්න ඒ වගේම වැරදුනොත් හිතන්න මේක හිතලා කෙරුවේ නැත්තම් චේතනාපූර්වක නැත්නම් තමන තමන් සාප කරගන්න එපා. භාවනා කරන එක නම් හිත පිරිසුදු කරගෙන තියාගෙන ඉන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලට ફોકස් කරන්න යන්න නරකයි. ඒක තේරෙන්නේ නැහැ භාවනා නොකරන කෙනාට. භාවනා කරන කෙනාට මේ අනවංචත් පරිසංවිත විතක් එනකොට ඒකට කියන්නේ self accusation තමන්ට තමන් දිස්දි ගන්න. ඒක කාට හරි කියන්න ඕනේ. සමෝ භාවනා කරන කෙනෙක් කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපණේන කියලා සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා. තව කෙනෙකුට කීමෙන් අනිතිකට මේ හොසවත බීමෙන් තමයි අපි ගමන යන්නේ. ඒ වෙනතු අංග සම්පූර්ණ වෙන්න ඒක න ะ. මූල ධර්මානුකූල 100ක් සුද්ධ වෙන්න හිතෙනවා. ඒක විතක්කයක්. ඒක මිච්ඡා සංකප්පයක් කියලා හිතනවා. හැබැයි ඊට වැඩිය හොඳ වෙන තියෙන විතක්කේ පහත් කරන්න එපා. ඒක තියාගන්න. අනිත් එක ලාභ සත්කාර සංයුත් පරිසංයුත් විතක්ක හොඳ කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්න හිතෙනවා මේ නිවන් දකින්න නෙමෙයි කට්ටියට භාවනා කරලා කිය කර කඩා ගන්න. උගන්නන්න. එතන ලාභයට සත්කාරයට අර අර භාවනා ක්‍රමයට වැඩිය මේ භාවනා ක්‍රමය හොඳයි කියලා එක එකනා කහ කොටා ගන්න හදනවා. වෙන මොකටවත් නෑ. මොකද නිවන පිළිබඳව සරුවත් chance දේශනා කරලා නිවන කවදාකවත් හවුස්ෆුල් වෙන්නේ නෑ කියලා. කොච්චර කට්ටිය ගියත් නිවනේ අඩුපාඩු වෙන්නේ නැල්ලු. ඉතින් එහෙන කවුරු ගියම් මොකෝ මට මගේ පාරෙම යන්න ඕනේ නෑනේ. දැන් පිටරටවල එක පැත්තට යන පාරවල් හයක් තියෙන. ට්‍රැක් හයක් තියෙන කෝකේ ගියම් මොකෝ. නෑ මගේ එකම කරන්න. මෙන්න මොකක්වත් මේක නැදීනේ මේ මමමයි දන්නේ මමමයි ලෝකා මගේ එක තමයි හරි කියලා හීනෝලෙන් ඇති යනවා මේ ලාභ සත්කාර සංයුක්ත පරිසං පරිසංයුක්ත විතක්ක නිවන සම්පූර්ණ ප්‍රතිපක්ෂයි අපේ කේමනන්ද සාංශින්න කාලේ ලාභ සත්කාර සංයුත්තේම පොතක් ලිව්වා. මේක බේරන්න බෑ. කාටවත් බේරෙන්න බෑ. දැනගෙන ඉඳ මම මේ ක්‍රියාත්මක වෙන්නේ කායෙන් හරි සාදු කියව ගන්න. කාට අර කියලා ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්නද කියලා ඒක යෝගාවචරණ විතර යකපෑ. අනික කටේදී ලෝක ගත කරන්න ඒකට තමයි. නමුත් ඒක මිච්ඡා විතක්කයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ලාභ සත්කාර සංයුක්ත විතක්ක අමර විතක්ක කියලා එකක් දාලා තියෙනවා. අමර විතක් කියන්නේ මම මැරෙන්නෙම නැති වෙන්න මම හරියට හොඳට ආහාර ගන්නවා, හොඳට ව්‍යායාම කරනවා, හොඳට සක්මන් කරනවා, කිසිම ලෙඩක් එන්නේ නැතුව මැරෙන්නේ නැතුව ඉන්න කල්පනා කරනවා. මම මෙතෙක් කරන හරියට ආහාර ගන්න දාන්නගෙන හිටියේ නෑ. මම මෙතෙක් කරන සක්මන් කෙරුවේ නෑ. මම මෙතෙක් කරන ව්‍යායාම කරුනේ අද නම්. දැන් නම් කියලා අමුඩ ගහ ගන්නවා. ඒක ලිතානිනවා මම ඊට පස්සේ ආයෙ ලෙඩ වෙන්න බෑ. ඒ නිසා පුංචක් ලෙඩ වුණොත් පශ්චාත්තාපය. ඒකත් අර මිච්ඡා විතක්ක වශයෙන් ඇවිල්ලා භාවනා කරන හිත ඔද්දල් කරන විතක්කයක් පරානුද්යතා පරිසංවිත විතක්කයක් ඥාති විතක්ක වගේ අනුන්ට උදව් කරන්න හිතනවා. අනුන්ට උදව් කරන හිතන්න හුඟ දෙනෙක් ගෙදෙට්ට මරගාතේ තියෙන කට්ටිය තමයි ලෝකෙට පරකාශ කරන්නේ. සරුවචනාංශෙත් හිතුවා. සරුවචනාංශෙ හිතුවේ ඒක තමන්ගේ වැඩ ටික කරගන්න. 69ක් රහතන් වහන්සේලා හදලා කිව්වා චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන හිතාය සුඛාය අත්තාය හිතාය සුඛාය ලෝක දේව මනුස්සාය මහන්නේ චරිත මේ අනුන්ගේ හිත සොබෙස හැසිරියාව උඹලගෙත් එක අරගෙන දෙයයන් මනුස්සයන් සහිතව ඒ රහත් වුණාට පස්සේ ඒක නිසා පරානුද්යත කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම භාවනා කරලා තමන්ගේ හිත හදාගත්තට පස්සේ ඊට ඉස්සෙල්ලා එන එක බොහෝ විට භාවනාවට බාධාවක් වෙනවා ඒ නිසා ඒ විතක්ක තමන්ගේ හිතට එනකොට ඒ ඒක අඳුනා ගන්න පුළුවන් නම් මේ ඇවිල්ලා තියෙන අනුන්ට උදව් කරන උතක්කයක් මේ ලාභයට සත්කාරයට මේ අමර විතක්කයක් මේ ඇවිල්ලා ඥාති විතක්කයක් කියලා ඒක දැකපුවාම පේනවා ඒකේ හාස්‍ය මේ සරල සතිය පැත්තක දාලා අර සංකීර්ණ දෙකින් මම එනේ උස්සන්න හදනවා ඒ ඔක්කොම කාපුරිස සේවිත අසප්පුරුෂ ගතියක් මේකේ තියෙනවා ඒ නිසා භාවනා කරනකොට නැත්නම් අපි බුද්ධ ධර්මයට යනකොට ආගම හැලෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක වෙනවා හැබැයි කියා පාන්න එපා. ආගම හැලෙන ගතියක් වෙනවා. ඒකෙල් වල ආගම රකින්න කට්ටියත් එක්ක ගැටෙන්නේ නැතුව ඉඳගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නම් Taman දැනගන්න ඕනේ භාවනා කරන ලැබෙන ප්‍රතිඵල ගැටුම පිටිස හේතු වෙන්න බෑ. ගැටුම නැති කරන්න හේතු නිසා ඒ ඥාණය මේ අසපුරුෂ මේක ඇලිපිය ගත්ත හීවලා නරියා වගේ දැරිපී ගත්ත වඳුර වගේ කපා ගන්නවා. මේක බොහොම තියුණු ආයුධයක්. කපා ගන්න නැති වෙන්න සත්පුරුෂය කොහොමද ඒක පාවිච්චි කරේ කියලා ගුරු ඇසුරක් සත්පුරුෂ ආශ්‍රයක් නැතුව හරිම අමාරු එක තේරුම් ගන්න. ඉතින් ඒක අදාළ නෑ සාමාන්‍ය ලෝකයට. භාවනා කරන එක නා දැනගන්න ඕනේ. අසත්පුරුෂ සංසේවණයෙන් තමයි මේ තේරම ਸਰවනාර්ථයේ හේතු වෙන අසත්පුරුෂයන් විසකුරු සපුන් පෙන් බහැර කළ යුතුයි කියලා ලොකු සංසය ලියලා තියෙන පොතේ. එතකොට විතරක් සත්පුරුෂ සේවනය ලැබෙනවා. ඒ නිසා අපි ළඟ මේ සත්පුරුෂ සේවනට උගාවක් පින් තියෙනවා. උගා ප්‍රස්තාවක් තියෙනවා. උගා භව සම්පත්තියක් තියෙනවා. ඒ ඉද අසත්පුරුෂ සංසේවණයෙන් අපි නාස්ති කරගෙන තියෙන නිසා ක්‍රමයෙන් මේ තෙමීට අසත්පුරුෂ සංසේවණේ නැත්නම් අසත් ධර්ම ශ්‍රවණයේ පැත්තකට කෙරුවොත් මේ ලැබිච්ච අවස්ථාව පුදුම විදියට වැඩ ගන්න පුළුවන් විශේෂයෙන් භාවනා කරන පිරිසොල්ට. ඒ නිසා ඒක කවුරුත් කරලා දෙයි කියලා හිතන්නත් එපා. ඒක තමා විශ්ීම සපයා ගන්න ඕනේ. ඒ තමන් කරගෙන යන වැඩේ ඔපේ. පන්නරේ. සියුම් භාවය, ප්‍රණීත භාවය එන්නේ අදාළ නැති කට්ටියත් එක්ක ඇසුර අනවශ්‍ය දේවල් කතාව අනවශ්‍ය දේවල් කිරීමෙන් පුළුවන් තරම් වෙන් කළොත් මේ පුදුම වේගයක් එන්න පටන් අර ගන්නවා. ඒක සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ ඒකට. ඒකට කියන්නේ common sense එහෙම නැත්නම් පඤ්ඤාති ඥාන කියලා කතා කරලා තියෙනවා. සාරිපුත්‍ර සාංචෝ මේකෙම දසුත්‍ර සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා පඤ්ඤාති ඥානෙ ඉක්මවන්න එපා. ඒක දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරන ගමන් භාවනාත් එක්ක මේ දෙක යන්න ගත්තොත් ඒක නට බාධාවක් ඉන්නේ. ඒ නිසා බාධාවක් ඇවිල්ලා තියෙනවනම් අපි මේ ප්‍රඥප්තිය තේරුම් ගත්තේ නැති කරනවා. එහෙම නැත්නම් මේ මිච්ඡා සංකප්ප. ඒ නිසා ඒක කනගාට පශ්චාත්තාප වෙන්න එපා. ඒක දැනගෙන දුරුවන් කරන්න මේ ධර්මයේ ගන්නවා මිසක් බය කරන්නවක්වත් පස්ස ගහන්නවක්වත් අවශ්‍යතාවයක් නැහැ. මම හිතනවා බස ගන්න නැති වෙයි බය වෙන්නේ නැති වෙයි කියලා ඒක ඉදිරියට යන්නම ධෛර්යයක් ඇති වීම පිණිසම ධර්මයේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා